ආරම්භ කරමින් මූලික අවබෝධය ඇති කරගත්තා. සැබෑ වශයෙන් බුදු දහම තුළින් අප කරගත යුතු කාර්ය කුමක්ද කියන தත්ත්වය. ඒ අනුව අපි වටහාගත්ත දේ තමයි උප්පත්ති ලැබපු මේ මනුෂ්‍යාත්ම භාවය තුළ බෞද්ධයෙක් බවට පත් වෙන්නට නම් බුදුදහමෙන් කරගත යුතු කාර්ය තමයි උපත නතර කර ගැනීම කියන කාර්ය සංසාරයෙන් අත මිදීම දුකෙන් අත මිදීම නිවන් අවබෝධ කිරීම යන මේ සියලු ස්වභාවයන් යනු පුනර්භවයක් නැති බවට පත්වීම නැවත උපතක් ඇති නොවන ආකාරයට තමන් කටයුතු සිද්ධ කර ගැනීම. මේ අනුව අපි තේරුම් කරගත්තා මේ සියලුම දුක්ඛ ස්වභාවයන් හටගන්නේ උප්පත්තිය හේතු කරගෙන. ඉපදෙන සෑම සත්වයක්ම 31ක් තලයන් පිළිබඳව ධර්මයේ තුල සඳහන් කරනවා. බ්‍රහ්ම ලෝක 20ක්, දිව්‍ය ලෝක 6ක්, මනුෂ්‍ය ලෝකයක්, තිරිසන් ලෝකයක්, പ്രേත ලෝකයක්, අසුර ලෝකයක් සහ නිරයක් විදිහට මේ 31ක් තලයේම සියලු සත්වයන්ට යම් වූ ආකාරයක කායික දුක්ඛයන්, මානසික දුක්ඛතාවයන් කියන මෙන්න මේ කායික පීඩා, චිත්ත පීඩා කියන ස්වභාවයෙන් ඒකාන්ත වශයෙන් දුකටපත් වීම සිද්ධ වෙනවා කියන එක අපි ඊයේ දවස තුල අවබෝධ කළා. දැන් ඒ අනුව උපදින මේ සත්‍යයට ආවිෂ ස්වභාවයෙන් කෙටි වෙන්නට පුළුවන්, දීර්ඝාෂ තිබෙන්න පුළුවන්, කල්ප ගණන් ආශ තිබෙන සත්‍යෝ වාසය කරන බව ධර්මයේ තුල සඳහන් කරනවා. කොයිතරම් වාසය කළත් මේ සත්‍යෝ යම් ආකාරකින් ආවිෂ කෙලවර මරණයටපත් වෙලා නැවතත් මේ 31ක් තලයෙන් කොතනක හෝ උප්පත්තිය ලැබෙමින් මේ දුකට නැවත නැවතපත් වෙනවා. හේයින් වළක්ින්නට නම් ඒකාන්ත වශයෙන් උපත නතර කරගත යුතුයි කියන தත්ත්වය අපි තේරුම් කරගත්තා බෞද්ධයෙක් විදියට. ඒ නිසා දන් දෙමින් පමන් සිල් රැකමින් භාවනා කරමින් එම ක්‍රියාකාරකම් වල යෙදීමෙන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන්ගේ උපත නතර කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු කර්මක්ෂය කර ගැනීමේ ස්වභාවයට තමන්පත් වෙන ආකාරයට පුහුණු උනේ නැතිනම් තමාට මේන් ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ. එනේ අනුව අපි ඊයේ දවසේ තේරුම් කරගත්තා උප්පත්තිය ඇති වෙන්නට ඒකාන්ත වශයෙන්ම මේ ජීවත් වෙන කාලවකවානුව තුළ සිදු කරන කර්ම ස්වභාවයන් බලපානවා. පුණ්‍ය කර්ම විදියට එක් ස්වභාවයකුත් පාප කර්ම විදියට තව ස්වභාවයකුත් තිබෙන බව තේරුම් කරගත්තා. පුණ්‍ය කර්මය හේතු කරගෙන සුගතියේ උප්පත්ති ලැබෙන බවත් පාප කර්මයේ හේතු කරගෙන දුගතියේ උපදින බවත් අපි අවබෝධ කරගන්නවා. ඒක මේ නිසා පින් නොකල යුත්තක් කියලා අපි තේරුම් කරගත්තා. පව් නොකල යුත්තක්. පින් කිරීමෙන් උපදිනවා පව් කිරීමෙන් උපදිනවා. ඒ නිසා පින් පව් දෙකම ප්‍රහාණය කිරීමක් විදිහට අපි අවබෝධ කරගත්තා බුදුදහමේ දක්වපු ක්‍රියාවලිය පුණ්‍ය පාප පහිනස්ස කියන ක්‍රමවේදේ. එහෙනම් ඒ අනුව අපි තේරුම් කරගත්තා පින් පව් කියන්නේ මොනවද කියලා ආසාව තරහ මෝහය කියන මේ අකුසල ධර්මතාවයන්ගෙන් යම් ස්වභාවයක් පවතින අවස්ථාවක තමයි පින් සහ පව් කියන ඒවා සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පින්පව් දෙකම නොවන ආකාරයට කුසල් වැඩි වීම සිදු කරන්නට තමයි අපිට මේ ධර්මයේ ප්‍රයෝගික කරගන්න තිබෙන්නේ. නිසා ආලෝභ, ආදේශ, අමෝහ කියන මෙන්න මේ කුසල ස්වභාවයෙන් සිත පවත්වා ගනිමින් ඒ අනුව ක්‍රියා කරමින් ඒ අනුව කතා කරමින් තමන් කුසල කර්ම රැස් කරගත යුතු වෙනවා. මේ කුසල් වැඩි වීම නිසා සිදුවෙන දේ තමයි තමන්ට එසේ කර්ම කිරීමේ උවමනාව අත්හැරෙන එක. කර්මක් ෂයභාවයටපත් වෙනවා. කුසල් වැඩි වීම හේතුයි. අපේ බව තේරුම් කරගත්තා. පින් සිදු වෙන්නේත්, පව් සිදු වෙන්නේත් මෝහය ඇතිව ආසාව තරහ කියන ස්වභාවයන් ගොඩනැගෙන නිසා. එහෙනම් ඒ අනුව අපිට පින් පව් නතර කර ගැනීම සඳහා කරගත යුතු දේ තමයි මේ මෝහය දුරු කර ගැනීම කියලා අපි අවබෝධයෙන් ඊයේ දැනගත්තා. ඉතින් මෝහය දුරු කරන්න අපිට සිද්ධ වෙනවා <clears throat> මෝහය ඇති උනේ තමන්ගේ ආයතන වලට ලැබුණු අරමුණු අනුව. එහෙනම් ආයතන වලට ලැබුණු අරමුණු සීමාවක් නැති වුණා ඇහැට පේන රූප සීමාවක් නැහැ කනට ඇහෙන ශබ්ද සීමාවක් නැහැ මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන මේ අරමුණු සීමා සහිත භාවයක් නෙවෙයි තිබුණේ සීමා රහිත භාවයක්. නම් මේ සීමා රහිත වූ මේ ලෝක ස්වභාවය පිළිබඳවම පරීක්ෂා කරන්න බුදුහාමුදුරුවෝ දක්වපු ක්‍රමවේදයක් අපි අනුගමනය කළා. ලෝකයේ යනු ජීවි සහ ජීවි කියන වර්ග දෙකක්. එතකොට මේ වර්ග දෙකට අනුව පරීක්ෂණයක් අපිට කරන්න කිව්වා. මේ ජීවි ස්වභාවයේ தත්ත්වය මොකක්ද? අජීවි ස්වභාවයේ தත්ත්වය මොකක්ද? මේකත් අපිට ලෝකයේ තියෙන ඔක්කොම පරීක්ෂා කරන්න බැරි නිසා තමා තුලින් පරීක්ෂා කරන්න කිව්වා. තමා තුලින් පරීක්ෂා කරන්න ජීවි ස්වභාවය විදියට සිතක් තමන්ට තිබුණා. අජීවි ස්වභාවය විදියට කයක් කියලා එකක් තිබුණා. ඉතින් මේ දෙකෙන් මුලින් අපි පරීක්ෂණයට පටන් ගත්තා කය පිළිබඳව. ඒ අනුව අපි තේරු කරගත්ත කාරණේ තමයි කය කියන්නේ එසේ මේ ආහාර නිසා නිර්මාණය වෙන ආහාර නැතිනම් නිර්මාණය වෙන්න ක්‍රමවේදයක් නැති තත්ත්වයක් කියලා. ඒතර මේ ආහාර කියනේවා ගස්වැල් නිසා සකසෙන ස්වභාවය අපි තේරුම් කරගත්තා. ඒ ගස්වැල් කියනේවා පස් වතුර ඉරාවුව සුළඟ කියන ස්වභාව ධර්මයෙන් නිර්මාණය වෙන බව තේරුම් ගත්තාම වටහාගත් දේ තමයි මේ කය කියන්නේ පස් ගොඩක් කියන කාරණේ. මරණම් පස්සෙත් මේක පස් වෙනවා. දැනුත් මේක ඇටමස් ලේනහර කියලා හිතුවට තිබෙන්නේ පස් වෙලා යන ටිකක් විතරයි. එහෙනම් අන්න ඒ විදිහට අපි වටහා ගත්ත කාරණේ තමයි මේ ලෝකයේ සියලු සත්‍යාම පස් වතුර ගිනිසුලම් කියන සබහා ධර්මයේ නිර්මාණයක් විතරයි. නමුත් ඒ සත්‍යව භාවයක් කියලා තේරුම් කරගත්තට මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සම්මාදිට්ඨියට ආවට සම්මාදිට්ඨිය තුළ වාසය කරන්න සම්මාදිට්ඨියට අනුව හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න සූදානම් නැහැ. එතන මේ ස්වාමියා භාර්යාව දරුවෝ ගෙවල් දරුවල් කියලා තමන් ලං කරගත්ත ඇති කරගත්ත මේ ස්වභාවයන් අත්හරින්න සූදානම් නැහැ. කියන්නේ ධර්මයේ ඉදිරියට යන්න තමන් සූදානම් වෙන්නේ නැහැ. මොකක් නිසාද? කියන්නේ නෙක්ඛම්ම සංකල්පය ගොඩනගාගෙන මේවා අත්හරින්න කැමති වෙන්නේ නැහැ. ඒමක් නිසාද වගකීමක් යුදගමක් රාජකාරියක් කියලා එසේ තමන් මුලාවටපත් වෙලා ඉන්නවා නීවරණ ධර්මතා බලවත් වෙච්ච නිසා. මේ නීවරණ ධර්මතා බලවත් වෙච්ච කිසිවෙක් මේ කිසිදාක මේ නිර්වාණ මාර්ගය තුල ගමන් කරන්නේ නැහැ. නිසා මේක ආත්මාර්ථකාමී ක්‍රියාවලියක්මයි Taman නිවන් දකින්න ඕන නම් Tamanට සියල්ල අත්හරින්න සිද්ධ වෙනවාමයි. ඒවා තිබෙන තාක්කල් Tamanට ඒ වෙනුවෙන් කර්ම සිද්ධ කරන්න වෙනවාමයි. කර්ම සිද්ධ කරන තාක්කල් Tamanට භවයක් සකස් වෙනවාමයි. නිසා කුසල කර්මයක් සිද්ධ කරනවා නම් Tamanට ඒ පිළිබඳව සත්‍ය සිතන්න වෙනවා. සත්‍යය anu එය නොවටිනා බව අසුබ බව, අසාර බව, තමන් වශයෙන් පවත්වන්නට බැරි බව කියන මේ කාරණායි තමන් අඳුරාගත යුත්තේ. අන්නේ සඳහා මූලික ක්‍රමවේදයක් තමයි පළවෙනි ක්‍රියාකාර ක්‍රියාකාරකම් විදිහට බුදුහාමුදුරු දැක්වේ අසුභ වශයෙන් දකින්න. නමුත් මේක අසුභ වශයෙන් දකින්න තමන්ට මාර්ගය කිව්වට ඒ මාර්ගේ යන්න බෑ තමන් ගාව නීවරණ වැඩි නිසා. එහෙනම් අන්න ඒ හේතුව අනුව නීවරණ ස්වභාවයන් යටපත් කරගත්තේ නැත්නම් මේ ගමන යන්න බැරි බව තේරුම් කරගත්ත අපි නීවරණ ධර්මතාව කියන්නේ මොනවද කියලා වටහා ගත්තා. කොහොමද ඇති වෙන්නේ කියලා අඳුරගත්තා. ඒක නැති කිරීමේ ක්‍රමයන් දෙකක් තිබෙන බව අපි තේරුම් කරගත්තා. එක්වරම නැති කරන්න බෑ ඒක. ඒ නිසා මුලින් යටපත් කරගෙන ඊට පස්සේ නැති කරන්න වෙනවා. එහෙනම් ඒ අනුව නීවරණතාවකාලිකව යටපත් කිරීමේ ක්‍රියාවලිය සමත භාවිතාව විදියට සමත භාවනා කළ ධර්මයේ කිව්වා. නීවර නැති කිරීමේ ක්‍රියාවලියට විදර්ශනා භාවනාව කියලා කිව්වා. අපි ඊළඟට මුලින්ම මොකද කරේ? මෙන්න මේ සිතේ ගොඩනැගෙන නීවර ධර්මතා යටපත් කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ දක්වපු මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තා. රේයින් පහසුම වූ ක්‍රියාවලියක් විදිහට නීවරණ නැති අරමුණක් වන ආස්වාස ප්‍රාස්වාසය තුළ සිය පවත්වා ගැනීමට අපි පුහුණු වුණා. ඉතින් ආස්වාස ප්‍රාස්වාසයේ පමණක් නෙවෙයි ධර්මයේ තුල තිබෙන්නේ තවත් බොහෝ කර්මස්ථාන තිබෙනවා බුදුගුණ ගැන හිතන්න පුළුවන්. ධර්මයේ ගැන ගැන උතක් ධර්මයේ ගුණ ගැන හිතන්න පුළුවන් සංගයාගේ ගුණ ගැන ඒ විදිහට තමන්ට ආලෝකයන් ගැන හිතන්න පුළුවන් මේ විදිහට කර්මස්ථාන 40ක් විදිහට ධර්මයේ තිබෙනවා ඒ සියල්ලක් ප්‍රකාශ කරන්න අපිට කාලය නැහැ අපි ඒ නිසා පැහැදිලි කරේ සතිපට්ඨානයේ අනුකූලව මේ භාවිතාව කරන නිසා තමන්ගේ හුස්ම කියන එක තුළ සිහිය පවත්වා ගැනීම ක්‍රමවේදය එහෙම නැත්නම් ආනාපාන සතිය කියලා ඔක ප්‍රකට වෙලා තිබෙනවා ඉතින් අන්න ඒ අනුව අපි අඳුරගත්තා මේ සිහිය පවත්වා ගත යුතු ආකාරය සිහිය විතක්ක සහ ਵਿਚාර කියන ක්‍රියාකාරීත්වයන් දෙක අඳුරා ගැනීම සහ ඒ අනුව මෙනෙහි කිරීම හුස්ම ඇඳිරීම සහ මෙනෙහි කිරීම කරන යන ක්‍රියාකාරීත්වයන් පවත්වීම තුළින් සිහිය තමන්ට හුස්ම තුළ පවත්වා ගැනීම හේතු කරගෙන නීවර ධර්මතාවයන්ගෙන් නිදහස් වෙනවා. ඒමක් නිසාද හුස්ම තුළ නීවර ධර්මතා නැති නිසා. හුස්ම කියන එක තුළ ආසාව පවතින්නේ නැහැ. හුස්ම කියන එක තුළ තරහ පවතින්නේ නැහැ. කම්මැලිකම කියන එක පවතින්නේ නැහැ. විසිරෙනවා කියන එක හුස්මේ වෙන්නේ නැහැ. හුස්ම පිළිබඳව සැකයක් නැහැ. එහෙනම් ඒ නිසා හුස්ම තුළ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවක මේ නීවර ධර්මතා පැවතිලා නැහැ. අන්න ඒ නිසා මේ හුස්ම කියන එක ඉතා පහසුවේ හඳුනන්න පුළුවන් අරමුණක් විදිහට අපිට භාවිතා කරන්න කිව්වා තමන්ගේ නීවර ධර්මතා යටපත් කරගන්න. ඉතින් අපි යන මූලික පුහුණුවක් කියලා ලැබලා ප්‍රථම ධානය සමාධි තත්ත්වයක් ගොඩනගෙන ආකාරයට තමන්ගේ සිතපත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් අපි මේ தত্ত্বය ඇති කර ගැනීම සඳහා පුහුණු වීමක් යෙදුණා. නම් දැන් තිබෙන්නේ පුහුණුව අනුව ඉදිරියට තවත් ඒ සමාධි භාවිතාව වර්ධනය කර ගැනීමෙන් අපිට ඒ මාර්ගයේ ඉදිරියට යන්න. ඒතර දැන් ඊයේ දවසේ Tamanට මතක් කරා මම ওই භාවනාව නැවත නැවත කරලා එන්න කියලා. ඒ භාවිතාව තුලින් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ කියන එක. දැන් ඒතර ඊයේ නැවත ඒ භාවිතාවන් කිරීම තුළ මොනවා හරි අපහසුතා ගැටලු මතුවෙච්ච අය ඉන්නවද? මම ඒක කරගෙන යනකොට මඩිය ආනාපානසතිය කරන්න කියලා කිව්ව මම ඒව නැවත කරන්න කිව්වා ගිහිල්ලා මොකද දැන් නොකර ආවනම් දැන් තමන්ට මෙතන ඉඳන් යනකොට අපහසු වෙනවා මම මෙතන ඉඳන් ඉදිරියට තමයි කියා දෙන්නේ කළ යුතු දේ. ඒකින් කරා මොනවාරි ගැටලුවක් අපහසුාවක් එහෙම ආවද කියලා සමහර වෙලාවට අදික්මන්ට එනවා. සමහර වෙලාවට ගොඩක් වෙලා ඔය තමන්ගේ එක එක ස්වභාවයේ අවස්ථාවන තමන්ගේ කය වේස අනුව තමන් ඉඳගන්න ඉන්න ඉරියව් වෙනස් කරපුවාම තමන්ට ඉන්න අපහසුතාවයක් එනකොට ඒ අවස්ථාවන් වලදී ඒ කාලය වෙනස් වෙනවා. ඒක තමයි මේක නැවත නැවත බොහෝ වාරයක් අකණ්ඩව කිරීම කරන්න කියලා කියන්නේ. ඒක ඉතින් එහෙම වෙනවා. ඒක වෙලාවක ඉක්මනින් සමාධිය වෙනවා, ළම වෙලාව සමාධියෙන් වෙලා යනවා. තමන්ට හුස්ම තමන්ට තේරෙන්නත් වෙලා යනවා, අමාරුයි. සමහර සමහර පටන් ගන්නකොට මුස්ම තේරෙනවා එහෙම වෙනවා. ඒක ඉතින් හැටි. ඒක තමයි නැවත නැවත කරන්න වෙන්නේ. වෙන මොකක් ගැළලුවක් නැහැ. හ්ම්. අනිත් අයට අනිත් අයට ගැළලු තියෙන බෑ එකක් කොල්ල නැහැ කියලා මම දන්නවා. මම දන්නේ නැහැ හැටි මම දකින්න ඕන අය කවුද කියලා මම දන්නවා. නේ. විපාරක් කරාවේ නේ ගනේ. විපාරක් කරා. වෙන එක කරා පහට විතර දිලා. උත්පලයට ආවේ නෑ. මම ඉන්නේ දරිහෙට දෙපළයට ඉන්න. කවරි කවන්නේ ඒවක් කරන්න වෙනවා. නොකරත් Tamanට මාර්ගය තුල ගමන සිද්ධ වෙන්නේ නැහැ. Taman දැනගත්තට වැඩක් නැහැ. මේවා ඔක්කොම දන්න අය ලෝකේ ඉන්නවා. දැන ගැනීම ඕතරම් කර හැකි පොත් වලින් කියවලත් හරි භාවිතාවේ නැතුව කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දන්නවා කියන්නේ එකක්. ඔය දැනීමෙන් ඇති වැඩ නැහැ. මැරලා යනකොටම ප්‍රතිඵලය ලැබුණා නැත්තම් මං ඊයේ කිව්වට රෝගම් වෙලා නැත්තම් මැරලා ගිහලා අපාය යන්න පුළුවන්. ඇති වැඩ නැහැ. කරපු එකේ මලක්වත්. වැඩන්නේ. මොනවා දැනගෙන හිටියත් ආය මැරෙන්නේ නැති මේ ලෝකේ නෑ මැරෙනකොට ආය උපදිනවා කියන එක වළක්වා ගන්න තමයි බුද්ධ ආගම තියෙන්නේ. ඒක වළක්වා ගන්න මම කරන්න දෙන්නේ කොලා නැද්දා. ඔය මොන දැනීමකින් ඇති වැඩකුත් නෑ, දරුවෝ හැදුවට වැඩකුත් නෑ, ඥාතින් හැදුවට වැඩකුත් නෑ. ලෝකේ පාලනය කරන්න දන්න කෙනෙක් වුණත් ඇති වැඩක් නෑ. එහෙනම් ඒකෙන් වැඩක් කරගන්න ඕන නම් ඒව කරන්න වෙනවා. ඒකදී අපිට කරවන්න බෑ, කරගන්න කියන්නේ දරේ බලවා. එහෙනම් ක්‍රමයේ කියා දෙනවා, භාවිතා කරනකොට වගේ ගැටලු වෙනවා. ඒකටයි භාවිතා කරන්න කියන්නේ අපි ගියාට පස්සේ කොළාම ඇදෙන ගැටලුවට උත්තර දෙන්න කවුරුත් ඇත්තෙන්නේ නැහැ. ඒක නම් ඇවිල්ලා ගියා දෙන්නේ දෙන වෙලාවට කරන්නේ නැත්නම් ඒකෙන් ඉන්නේ අපිට ඇති වැඩකුත් නැහැ. නේද? මේ වයිදි රෙකෝඩ් කරලා ඕන තරම් අහගත්තයි. ඒකට ඇද වෙන්නේ කොරන්ටි කරන්නේ. කොරනකොට එන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අපි එන්නේ. කරන්නේ නැත්නම් වයිදික මේ කියන එක රෙකෝඩ් කරලා මට යුවා කිව්වා තීරි ගත්තා. මේ ටික අහගන්න ඕනේ. තේරුණා? ඒකට මේ ක්‍රියාකාරකම එන ගැටලු විසඳන්නයි අපි එන්න ඕනේ. ඉතින් එහෙම ගැටලු එන්නේ නැහැ කරන්නේ නැත්නම් ඔයයි. දැන් ඔය අය හාමුදුරුවන්ගෙන් කරගන්න ඕන වැඩේ නෙමෙයි කරගන්නේ. නේද? නෑ තමන් කරගන්නේ අර සාමාන්‍යයෙන් අර පොතේ තියෙන වැඩේ කරගන්න වැඩේ විතරයි කියන එක අහගෙන ඉන්න විතරයි. ඔකෙදී පොතක් කියවලා හරි එකක් දැනගන්න පුළුවන්. දැන් ඊට එහා වැඩක් තියෙනවා කරන්න. ඒ වැඩේ හිද්ද කරගන්නේ තමන් උත්සාහය දෙන්න තමන් පුහුණු හරිද? ඒකෙදී තමන්ගේ වැඩක් ඈ. ඒකෙදී කොතනත් ওই ප්‍රශ්නේ වුන් තමයි ඉතින්. ඒකාන්තයෙන් නිවන් දකින්න ඕනේ කිව්වට ඒකනේ නිවන් දැකීම සඳහා කරන්න ඕන වැඩේ කරන්න සූදානම්. ඉතින් ඕන ඕන කිය කිය ඉන්නවා. ඕන කිව්වට හරියන්නේ නැහැ. මේක එකපාරක් කොල්ලේම හරියන්නේ නැහැ. Tamanට මම ඊයේ පැහැදිලි කරා ජීවත් වෙන හැම කාලයකම නීවරණ විතරයි වර්ධනය වෙන්නේ. Taman දවසේ පැය 24ක් තුළින් අඩු ගානේ පැයක් භාවනා කරනවා කියන්නේ ඊතුරු පැය 23ම Taman දන්නේ නැති උනාට නීවරණ හැදෙන්නේ. එහෙනම් මම කොහොමද නිවන් දකින්නේ? පැය 24න් පැය 23ක් නීවරණ හදනවා පැයක් නීවරණ නැති කරන් දාගලනවා. භාවිතෝ බහුලීකතෝගේ බහුල ලෙස. ඒ කියන්නේ පැය 23ක් විතර නීවරණ නැතුව පැයක් විතර නීවරණ ඇති වෙන තත්ත්වයේ හිටියට කමන්නේ. හරිද? දැන් ඔබේ අනිත් පැත්ත තමයි යට වෙලා තියෙන්නේ. ඒකට බුදුආර කියන්නේ මේ කන පිට යන්න ඕනේ වැඩක් කියලා. එහෙම ලේසියෙන් නිවන් දකිනවා කියන එක වෙනවා නම් ඔක්කොම නිවන් දකින්නේ නේද? හරි? එහෙනම් ඒක ලේසි වැඩක් එහෙම නෙවෙයි. බැරි වැඩක් නෙවෙයි හැබැයි. ඒකට ඉතින් උත්සාහය අවශ්‍යමයි මහා කැප කිරීම කරන්න වෙනවා. ඒක ඉතින් එහෙම වෙන්නේ නැත්තම් Tamanට ධර්ම දැනීම තිබ්බට හරයක් නැහැ කියන එක මතක තියාගන්න. එහෙනම් දැන් ওই භාවිතාව නැවත මම सिद्ध කරනවා මූලික සමාධි තත්ත්වයේ ප්‍රථම ධ්‍යාන තත්ත්වයේ දක්වා ඇවිල්ලා එතනින් එහාට සමාධිය තවත් දියුණු කරන්න බුදුහාමුදුරු කියනවා දෙවන තුන්වන සහ හතරවන කියලා සමාධි මට්ටම් දක්වා ඒ තමයි සමාධිය අවශ්‍යම අංග ස්වභාවයක්. ඒක සමාධියේ බලවත්ම తত্ত্বය උපරිම ආකාරයට අපිට ගන්න නම් මූලික සම්මා සමාධිය කියලා විස්තර කරන දැන බුදුහාමුදුරු දක්වන්නේ අන්නේ ස්වභාවය. නිසා ඒ දක්වා ඉන්න ක්‍රම කීපයක් ධර්මයේ තුල දෙනවා. ඒක Tamanට පාවිච්චි කරන්න කියලා දෙන්නේ දැන් අදිෂ්ඨාන ක්‍රම වේදේ. දැන් භාවනා තුළදී මම උපදෙස් දෙනවා. ඒ උපදෙස් දෙන විදිහට Taman ඒ භාවිතාව කරමින් Tamanට ඇති වෙන තත්ත්වයන් පිළිබඳව වටහා ගන්න පුළුවන් ඊට පස්සේ මම කියලා දෙනවා ඒ සමාධි තත්ත්වය මොනවද කොහොමද ඒවට එන්නේ තමන් තනියෙන් කරනකොට මොනවද එන ගැටලු ඒවා කොහොමද විසඳ ගන්න කියන එක පොදුවේ කියනවා ඉතින් තමන් තනි තනි කරන්න වෙනවා කරනකොට තමන්ට පෞද්ගලික වෙන ගැටලු වෙනම අහලා දැනගන්න වෙනවා ඒක ඉතින් කරන්න වෙනවා ඈ කරන්නේ නැති ඉතින් ගැටලු මොකුත් වෙන්නේ නැහැ අර වලන් හොදන්නේ නැත්නම් එකගෙන් බිඳෙන්නේ නැහැ නේ වලන් හොදන්නේ නැති ඉතින් ඔක්කොම බිඳෙන්නේ නැහැ එකක්වත් ඒ වගේ තමයි කරේ නැත්නම් ඉතින් බන්නේ නැහැ කියලා මම දන්නවා හැබැයි කරන කෙනාට අනිවාර්යෙන් ප්‍රශ්න එනවා කියලා දන්නවා මොකද ඒ පාරේ කලින් ගිහිල්ලා නැහැනේ. හරිද? එහෙනම් අපි පාරයක් දැන් ආනාපාන සතිය වර්ධනය කරලා ඉදිරියට යොමු වෙමු. දැන් පාස්වෙන් වාඩියට තමයි ඔබ ගෙලින් තියාගෙන ඊට එළඹ මුදිය ඉරියව් පාත් ගන්න. කකුල් දෙක හැටිපතල බිම ගෑවෙන්න තියාගන්න. කොන්ද ගෙලින් තියාගන්න. කය හොලවන්න බෑ භාවනාව තුළදී හොලවන්න එපා කියන්නේ මට තියෙන අමාරුක නෙවෙයි. තමන්ට භාවනාවේ සමාධිය වැඩෙන්නේ නැහැ. කය හොලවනවා කියන්නේ සමාධියේ තියෙනවා තමන්ගේ සිහිය විසිරෙනවා. ඒ නිසා පහසුවෙන් ඉඳ ගන්නවා කියන ඉරියව්ව ආශ්‍රමයි. කොද්ද කැලිම තියෙනවනේ බෙල්ල කැලිම තියාගන්නවා. අධිව පහසුවෙන් තියාගන්න දැන් තෙරුවන් සමාපයගෙන ඉන්න වැඳ ගන්නට වැඳගෙන මේ ආකාරයෙන් සීකරනද තමන්ට සසරේ සිදුවෙච්ච අකුසලයන්ගෙන් නිදහස ලැබෙන්න කියන අදිෂ්ඨානය ඇති කරගන්න. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් තෙරුවන් කෙරෙහි සිදු සියලු වැරදි අකුසලයන් අපවාදයන්ගෙන් නිදහස ලැබේවා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වශයෙන් මගඵල ලැබීම නිසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධිය වැඩේවා සමාධිය වැඩේවා දැන් හැමින් අත් දෙක තියාගන්න පාසුවෙන් ඩොක්කේ මේක ලිම් තියාගන්න බෙල්ලක ලිම් තියාගන්න දැන් කයට දැනෙන කිසිම දැනීමකදී කය සලවන්නේ නැහැ ඇඟිල්ලක්වත් මොනව මතක් වුණත් ඒ අනුස්සිතන්නේ නැහැ තනත් සිත යොමු කරගන්නට නාස්සය කෙලවරට වරක් හොඳින් හුස්ම අරගෙන හුස්ම පිට වෙන්න ආරයි. දැන් තමන් හිතලා හුස්ම ඉහළට ගන්නෙ නෑ. හිතලා හුස්ම පිට කරන්නේ නෑ. නාස්ය කෙලවර දුඩු තොල් පොටේ නාස්පුඩු කෙලවරේ තමන්ට හුස්ම දැනෙන තැනක් වැටෙහි. ඒ දැනෙන තැන සිහිය පවත්වගෙන හුස්ම ඉබේ ඇතුළු වෙන ස්වභාවය ඉබේ පිට වෙන ස්වභාවය හඳුනා. ඇතුළු වෙන බව දැනෙනවා. දැනෙනවා. ඒ දැනෙන ස්වභාවයත් සමග ආස්වාසය යනුවෙන් සීකරන. උෂ්ණ පිට වෙනකොට තමයි ඒ බව දැනෙනවා දැනෙනවා ප්‍රාස්වාසය කියලා සීකරන. ආස්වාසය ප්‍රාස්වාසය ආස්වාසය ප්‍රස්වාස තමම්ම හුස්ම හොඳට අඳුර ගන්නට අඳුරමින්ම සිතනවා හුස්ම හොඳින් තමන්ට දැන් වැටෙනවා ඉහළ පහළ යන ස්වභාවය හිමි දෙමි දෙද වේලා නතර වෙනවා හිමි මිමින් පිට වෙලා නතර වෙනවා හුස්ම දැන් ඇතුළු වෙන බව දැනෙනකොටම ආස්වාස භවසේ කරනවා ඇතුළු වෙන බව දැනෙනවා දැනෙනවා දැනෙනවා දිගයි කියලා දැන් සේ කරනවා නතර හුස්ම පිට වෙනකොටම ප්‍රාස්වාස භවසේ කරනවා පිට වෙන බව දැනෙනවා දැනෙනවා දැනෙනවා දිගයි කියලා හිතනවා හතර ආස්වාසය දැනෙනවා දැනෙනවා දිගයි ආස්වාසය දැනෙනවා දැනෙනවා දිගයි දිග ස්වභාවය දැන් හඳුනමින් සීකරා ආස්වාස දිගයි ආස්වාසය දිගයි දිගයි Pegai. Pegai. Pegai. Pegai. Pegai. හුස්ම බිරීම ඒ අනුව සීකිරීම එකම කරන්න වැඩ දෙකක් විතක්කය විචාරය ස්මාදුරනවා සිතන දිගු ස්වභාවය වෙනස් වෙමින් හුස්ම ඉක්මනින් ඇතුළු වෙනවා ඉක්මනින් පිට වෙනවා කියලා තමන්ට වැටහෙන්නේද ආස්වාස කොටයි ප්‍රාස්වාස කොට කොට කොට ස්වභාවය හඳුනමින් සිතා අස්සස් කොටයි කොට ස්වභාවය වෙනස් වෙමි. හුස්ම නූලක් ඇදෙනා වගේ ආන්තම් තමන්ට වැටෙන්නේ සංසිඳුණු ස්වභාවය. ආස්වාස සංසිඳිලා ආස්වාස සංසිඳිලා ආස්වාස සංසිඳිලා ආස්වාස සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳුණු බව හඳුනමින් සිතා හුස්ම විටින් විට දැනෙන ස්වභාවයක් ඇති වෙනවා. නොදැනී යන බවක් වෙනවා. කය සැහැල්ලු බවක් දැනෙනවා. සතුටක් දැනෙනවා. නාසය කෙළවරම සිහිය පවතින සතුට බව සැහැල්ලු බව අඳුරමි. පළවෙනි ධානය කියලා දැන් සිහි කරන්න. පළවෙනි ධානය සැහැල්ලු බව හඳුනමින්ම සිතා හුස්ම විදින් මිට දැනේ එහෙම නොදැනීම යන කය සැහැල්ලුවයි සතුට බවයි තමන්ට වැටේ ඒ බව හඳුනමින්ම හුස්ම නොදැනෙන බව අඳුරමින්ම සිතන්න. සතුට සැහැල්ලු වඳුරන් පළවෙනි ධානය අනුවෙන් සිහි කරන්න. පළවෙනි ධ්‍යානය. පළවෙනි ධ්‍යානය කියලාම සිතා. ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය කියන්නේ දෙකටම සිතන සමාධිමත් බව සමාධිය නගීවා සමාධිය නගීවා කියලා සේකරන්න සමාධිය නගීවා සමාධිමත් වූ සිත තව තව සැහැල්ලු බව වැඩි වෙනවා සතුටු බව වැඩි ඒලට ඇදෙනවා සේ තමන්ට දැනෙන බව. ඒලට දෙමින් නැතරමින් දෙවන ධානය කියලා දැන් සීකරා. දෙවන ධානය. දෙවන ධානය. දෙවන ධානය හුස්ම ගැන සොයන්න යන්න එපා හුස්ම නොදැනීම කයි සතුට සැහැල්ලුව මధుරමින් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානය යනුවෙන් දැන් සිහි කරන්න දෙවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන දෙවන ධානය. දෙවන ධානය. දෙවන ධානය යන විමුක්තිය. දෙවන ධ්‍යානය දෙවන ධ්‍යානය දෙවන ධ්‍යානය අනුගමනය සිතන්න සම්බුද්ධිය නගීවා සමාධිය නගීවා කියලා නැවතත් අදිෂ්ඨාන කරනවා සමාධිමත් වූ සිත තව තවත් ඉහළට යන ස්වභාවයෙන් සැලල්ලු බව වැඩි වෙලා සතුට බව වැඩි වෙන බවක් දැනෙන ඉහළට යන ඉහළට ඇදිලා නතර වෙන ස්වභාවයක් වැටහෙනවා. තුන්වන ධාන තලයි. තුන්වන ධානයි. තුන්වන ධානයි. තුන්වන ධානය කියලාම සීකරන්නේ. කයක් නෑ වගේ වැඩ එනවා. කය ගැන සොයන්නට එපා. तुंगन ध्यान तुंगन ध्यान तुंगन ध्यान किला දිගටම කයක් නෑ වගේ දැනෙන බව සැල්ලුව සතුට අඳුරන්ට අඳුරමින් තුන්වන ධානය තුන්වන ධානය කියලා සීකරන. එහෙම නැත්නම් නිදයනවා බාහිර ආරමුණු වලට සිත විසිරෙනවා. තුන්වන ධානය තුන්වන ධානය තුන්වන ධානය තුන්වන ධානය යන්නේ දිගටම සීකරන. නගීවා සමාධිය නගීවා කියලා නැවතත් අදිෂ්ඨානයක් කරන සමාධී සිත තව තවත් ඉහළට ඇදෙමින් බාහිර අරමුණු ගණන් ගන්න නැති බවක් එකක බවක් Tamanට ඇති වෙයි. හතරවන ධාන තලයේ හතරවන ධානය. හතරවන ධානය. හතරවන ධානය හතරවන ධානය යන මේ 사태를 야 උපේක්ෂා බව බාහිර අරමුණු ගණන් ගන්නේ නැති ස්වභාව එකම බව ඇති වෙන්නේ හතරවන ධ්‍යාන තලයේදී හතරවන ධ්‍යානය හතරවන ධ්‍යානය හතරවන ධ්‍යානය අනුවින්සේ කරන්න හතරවෙනි ධ්‍යාන. හතරවෙනි ධ්‍යාන. හතරවන ධානය. හතරවන සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සේ කරන්න සමාධිය බසීවා සමාධි සිට පහළට එන ස්වභාවයක් සේ තමන්ට වැටෙන්නේ තුන්වන ධානය තලයටපත් තුන්වන ධානය තුන්වන ධානය තුන්වන ධානය යනුවෙන් සීකර තුන්වන ධානය වසීවා සමාධිය වසීවා කියලා මෙසේ කරා සමාධිසිත තවදුරටත් පහළට පහළට එන ස්වභාවයක් සේදමන්ට වැටෙනවා දෙවන ධානය අනුවෙන් දැන් සේ කරන්න දෙවන ධාන තලයටපත් දෙවන ධානය දෙවන ධානය and we may see. සමාධිය බසේවා සමාධිය බසේවා කියලා සිත සමාධි සිත තව තවත් පාලට එන ස්වභාවයක් සේම වැටහි පාලට වේ නාස්සේ කෙළවරින්ම පාතින ස්වභාවයක් සේදනේ පළවෙනි ධාන තලයට ධානය පළවෙනි ධානය පළවෙනි ධානය වෙනුවෙන් සීකරන සමාධිය වසීවා සමාධිය වසීවා කියලා නැවතත් සේ කරනවා සමාධිමත් සිත පහළට පහළටම වෙයි නැවත ආස්වාස ප්‍රාස්වාස දැනෙන ස්වභාවය කය ඉරියව් දැනෙන ස්වභාවය බාහිර අරමුණු දැනෙන ස්වභාවය Tamanට ඇති වෙන්නේ සමාධියෙන් බහින ස්වභාවය es rundt මට්ටමය තමන්ට පැහැදිලි කරේ සමානුකූලව සමාධි தত্ত্বය කියන නැත්නම් සම්මා සමාධිය කියන தত্ত্বය ඇති කරගන්නට අනුගමනය කළ යුතු පිළිවෙල. මේ ක්‍රමය තමයි පහසුම ක්‍රමය. තවත් ගොඩක් ක්‍රම තියෙනවා. භාවිතාවේ යොදන්න පුළුවන්. ඒකෙන් පහසුම ක්‍රමය තමයි උපයෝගී කරලා දුන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාසය තුළ සිහිය පවත්වා ගැනීමෙන් තමන්ට නීවරණ යටපත් වෙන தത്വයට සිතපත් කරගන්නට කරපු වැඩිය. දැන් ඕක තමන් තනි තනියෙන් පුහුණු වෙන්නට ඕන. දැන් ඕක පුහුණු කළාට මම දැන් මෙතෙන්දි මම ක්‍රමය තමන්ට අඳුරා ගන්නට ඒක පැහැදිලි කරගෙන තමයි කලේ. දැන් ඔය විදියට තනියෙන් කරන්න ඕනේ. මොකද මම කියන දේ පවා Tamanට ඇත්තටම බාධාවක් වෙයි භාවනාවට. ඒක කිව්වේ නැතුව මට ක්‍රියා දෙන්න ක්‍රමයක් නේ. මට ඔක නිකන් කියලා නිකන් හිටියගේ. ඒතකොට කරන ක්‍රමය Taman දන්නේ. දැන් ඔය කරන ක්‍රමය Taman දන්නවා. දැන් ඒ විදියට Taman තනියෙන් කරන්න ඕනේ. පළවෙනි වැඩේ තමයි කය පහසුවෙන් තියාගන්න. ඒකට ඉතින් ඕන ඉරියව්වක් ප්‍රශ්නයක් නෑ. හැබැයි Taman දැනගන්න ඕනේ මේක විනාඩි 5න් 10න් මේ වැඩේ කරන්න පුළුවන් ගන්න නෙවෙයි. පැය දෙක තුන හතරක් Taman අකණ්ඩව ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න පුළුවන් ඉරියව්වක් තෝරගන්න. ඒක මේ විනාඩි 5න් 10න් අපි භාවනා කරා කියලා මේ අනුරවට්ටන්න භාවනා කළා හරියන්නේ නැහැ. දැන් තමන්ට සිද්ධ වෙනවා අනිවාර්යෙන් එහෙම කාලයක් ඉන්න පුළුවන් ඉරියව්වක් තෝරගන්න. ඉතින් මම පහසු වෙන ඉඳ තමයි මම පුටුවක් පාවිච්චි කරන්නේ. මමත් ওই බිම ඉඳගෙන භාවනා කළා නෑ. ඉතින් මට පුටුවේ පුළුවන් ඉඳලා මම පුටු පාවිච්චි කරන්න කියලා කිව්වා. බිම ඉඳගෙන කරන්න බෑ කියලා එකකුත් නැහැ. පුළුවන්. ඒක ඉරියව් තමයි පුංචි කාලේ පුහුණු කරලා තියෙනවා නේද? ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තමන් ඒක වරද්ද ගන්නත් ඕනේ මම දැන් බිම ඉඳගෙන භාවනා කරනවා එහෙම කරන්න කියලා නීතියක් හොයවන්නේ හරි එහෙනම් කය කෙලින් තියෙන එක වැදගත් කොන්ද කෙලින් නැතුව තමන් භාවනා කරපු පුටුවේ ඉඳගත්තු පුරු වෙලා වාඩි වුණොත් එහෙම නම් කරන්න බෑ හේතුව තමන්ට හුස්ම වැටෙන එක හරියට වෙන්නේ නැහැ මේ කශේරුකාව කෙලින් තිබුණේ නැත්තම් හරිද එහෙනම් කය කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න ඒකෙදි ප්‍රශ්නයක් නෑ තමන් අත් දෙක කකුලෙත් දෙකේ උඩ තියාගෙන ඉන්නවද ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවද අත් දෙක තියාගෙන ඉන්න විදිය ඇත්තට වැදගත් වෙන්නේ නෑ තමන්ට පහසු වෙන්නයි හැබැයි බලෙන් තමන් අත් උස්සගෙන තමන් උඩියව පවත්වා ගන්න යන්න බෑ හරි ඊළඟට තමන්ට කරන්න තියෙන්නේ හුස්ම දිරීම හුස්ම අඳුර ගන්න ඕනි ක්‍රම ටික කියලා දුන්නා එතකොට මුලින්ම හුස්ම අඳුරමින් ඉඳ වෙනවා ආස්වාසය සහ ප්‍රාස්වාසය කියලා ඊළඟට තමන්ට හුස්මේ දිග බවක් කෙටි බවක් සංසිඳීමක් දැන් මේ අවස්ථා තුනම Tamanට දැනෙන්න පුළුවන්. යම් අවස්ථාවලදී Tamanට දෙකක් වෙන්න පුළුවන්. දිග බව දැනෙනවා, සංසිඳීම දැනෙනවා. සමහර දිග බවයි කොට බවයි දැනෙනවා. සංසිඳීම කියලා එකක් තේරෙන්නේ නැතුව Taman නොදැනී යනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් මේක මේ ක්‍රමයක් විතරයි, මාර්ගයක් විතරයි කියන්නේ. ඒතර ඒකේ සාධාරණ වශයෙන් Tamanට දැනෙන ක්‍රමය තමම අඳුර ගන්න වෙනවා. තේරුණාද? එහෙම තමන් දිගට මේක අඳුරගෙන යනකොට යම් අවස්ථාවක් එයි තමන්ට කය නොදැනී යෑමක් හුස්ම පිළිබඳව දැනීමක් නැති වෙලා යනවා. හැබැයි තමයි තේරෙන්න ඕනේ මේ වෙලාවට ඒකයි කිව්වේ කය කෙලින් තියාගෙන ඉන්න කියලා. නිින්ද ගිහිල්ලා එහෙම නෙවෙයි. නිින්ද ගියාම හුස්ම දැනෙන්නෙත් නැහැ, කය දැනෙන්නෙත් නැහැ තමයි. හැබැයි ඒකයි කෙලින් ඉන්න කිව්වේ එහෙම වුණා තමයි නිින්ද ගියොත් කය වැටෙනවා. කයට කෙලින් තියෙන්න බෑ. තේරෙනවා? ඒ තමන්ට හොඳ අවධානයක් අවශ්‍යයි. නිින්ද ගියොත් කය තියෙන්න බෑ. දැන් මෙහෙම තමන් අත තියාගෙන ඉඳලා නිදාගත්තොත් මොකද වෙන්නේ? අත වැටෙනවා. ඒයි තමන්ට මේ කොන්ද කෙලින් තියාගෙන මෙහෙම නිදාගන්න බෑ. අනිවාර්යෙන් කය ඇදගෙන වැටෙනවා. එහෙනම් නිින්ද ගිහින් නැති බවක් තමයි තේරෙන්න ඕන. තමන් හුස්ම දැනෙන්නේ නැති බව තේරෙන්න ඕනේ. ඒතර මේ වෙලාවේ කය දැනීමක් නැති වෙයි. ආන් මේ වෙලාවට එනකොට තමයි තමන් මූලිකව පළවෙනි ධ්‍යානට එන්නේ. මම දන්නේ දැන් තමන් උතනට ආවද නැද්ද කියලා. මම ක්‍රමයයි කිව්වේ. ඒ අනුව තමන්ට ඇති යුතු තත්ත්ව ටිකයි කියලා දෙන්නේ. හරිද? මට වැඩක් නැහැ. මම මට වැඩ මට කොහොමවත් වැඩක් නැහැ. තමන් ධ්‍යානෙට ආවත් මට වැඩක් නැහැ. නැත්නම් මට මොකද මට ඒක ප්‍රයෝජනයක් නැහැ. හරි? දැන් Taman ඔක ඇති වුණාද කියලා වහම ඇති වුණා කියලා මම බොරුවට කිව්වත් මම රැවටෙන්නේ නැහැ. හරි. ඒකයි මම කියා දෙන්නේ. නිසා දැන් Taman ධානය ආවද නැද්ද කියලා මට ධානය දෙන්න එහෙම බෑ කාටවත්. Taman අවංක වශයෙන් Tamanට ඒ தත්ත්වය ඇති වෙනවා උත්සාහ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හරි. ඒකෙන් Tamanට අවශ්‍ය ඥාණය මම මේ දෙන්නේ. ඒක අවශ්‍යයි. හැබැයි දැන් භාවනා කරද්දි Taman ඒක හිතේ තනින්න යන්නේ නැහැ. හරි. භාවනා කරලා දැන් කාය දැනෙන්නේ නැහැ. දැන් මට හුස්ම දැනෙන්නේ නැහැ. දැන් මම හරි මෙහෙමයි. ආයෙක හරි කියලා ඒව හිතේ තායිට ගියොත් තමන් වැඩේ වෙන්නේ. ඒක තමයි දැනෙයි ස්වභාවයේ. ඒ වෙලේ තමයි පළවෙනි ධානය කියලා හිතන එක විතරයි කරන්නේ. තේරුණා? එතනට එනකන් තම හුස්ම දැනෙනවා නම් කිසිසේත්ම තමන් ධානයට ඇතුල් වෙලා එහෙම නැහැ. හරි? ඒකදී කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද? ඒකට කොච්චර දින ගාණක් යයිද තමන්ට ඒක උදේ වේද හවස වේද කොහොමද කියන්න බෑ මොකක් නිතරම කරන්න කරනකොට කවදා හරි වෙයි. හරි? එතකොට හුස්ම නොදැනී යාම අරමුණු වෙන්න ඕන, කය නොතේරී යාම වෙන්න ඕන. එතකොට ඔන්න පළවෙනි ධානය. ඒතර ඕන තරම් කාලයක් පළවෙනි ධානය යනුවෙන් සීකරමින් හිටියයි. පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය කියලා දිගටම ඒක සීකරමින් ඉන්න. ඒ ඉන්න ඕනම අවස්ථාවක තමන්ට අදිෂ්ඨාන කිරීමක් කළ හැකියි. සමාධිය නගීවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒක වාර දෙකක් තුනක් ඒතර ප්‍රශ්නයක් නෑ සමාධිය නැගීවා සමාධිය නැගීවා කියලා තමන්ම කරනවා. දැන් මම මෙතනදී තමන්ට කිව්වා දැන් ඔක ඇත්ත වශයෙන්ම තමන් තනියෙන් කරනකොට තමන්ට කාලයක් දන්නේ නැහැ තමන්. තමන්ට ඕන තරම් කාලයක් ඵල ධානය කියලා සීකරගෙන ඉඳලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට තමන්ට තේරෙන්න ඕන අර මුල් ධාන තත්ත්වයේ හිටිය ස්වභාවයට වඩා තමයි දැන් හුස්ම දැනීම සමහර විටින් විට වෙනවා පළවෙනි ධානයේදී. ඒ මොකද සමාධි තත්ත්වය බලවත් නැති නිසා. නමුත් දෙවන ධ්‍යාන තත්ත්වයේ තමන් එනවා නම් කිසිසේත්ම හුස්ම දැනීමේ නැහැ නැවත. කය දැනීම ස්වභාවයෙන්ම නැති වෙලා යනවා. හරි? සමහර විට කෙනෙකුට මම ඊයේත් කිව්වා ඒක ඉහළට නැගෙනවා වගේ දැනෙන්න පුළුවන්. බොහෝ විට සමාධියේදී ලක්ෂණී දැනෙනවා කෙනෙකුට. සමහර කෙනෙකුට කැරගෙනවා වගේ දැනෙන්න පුළුවන්. සමහර කෙනෙකුට තල්ලු කරනවා වගේ නැත්නම් බලාකුළු දෙනවා, පාවෙනවා. එක එක කෙනාට එක එක විදිහට ඔය දැනෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිභාග නිමිත්ත කියලා ධර්මයේ තුල කියන්නේ. ඒක කිසිසේත්ම එක ස්වභාවයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒකම ස්වභාවය යන අපිට කියන්න බුල මෙහෙම වැඩි කියලා. එහෙම දැනෙන්නේ නැහැ. ඒ කෙනාගේ ස්වභාවය යනවා. හරිද? ඒ හින්දා තමන් මේක අඳුරගෙන තමන්ම තේරුම් ගන්න ඕනේ මේ සමාය තත්ත්වයට. මොකද මූලික සමාය තත්ත්වයට එනකොට තමන්ට තියෙන ලක්ෂණය තමයි අර කයන දැනියම උස්පන දැනියම. ඒකත් එක්ක ඒක මතුවෙනවා. ඒක මොකක්ද කියන්නේ මට කියන්න බෑ ඒක එක්කිනාට වෙනස් වෙන නිසා. හරිද? ඒතර ඒ தත්ත්වය තමයි අපි එතන ඉඳලා භාවිතා කරන්නේ. එතනින් එහාට අපි උස්මත් එක්ක සම්බන්ධයක් නැහැ. අපිට තියෙන්නේ ඒ ලැබෙන தත්ත්වේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ ඒක තමන්ට ඉහළ යෑම හෝ කය නොදැනී යෑම හෝ කියන ලක්ෂණය තමන් අඳුරගෙන ඒකත් එක තමයි අපි දෙවන තුන්වන අතන ධ්‍යාන වලට යන්නේ. පැහැදිලි? ඒතර පළවෙනි ධ්‍යානයෙන් පස්සේ අපිට හුස්මත් එක්ක සම්බන්ධතාවයක් ආයි නැහැ. ඒ යම් තැනක තමන්ට ආය හුස්ම දැනෙනවා කියලා තමන් කිව්වොත් ඒ කියන්නේ තමන් ආපහු ඉන්නේ මූලික තත්ත්වේ. හරිද? සමාන තත්ත්වේ නෙවෙයි. පැහැදිලි? නම් ඔබ තේරුම් කරගන්නවා තමන් භාවනා කරන තමන්ට හරි ගියාද වැරදිනාද කියලා තමන්මයි තේරුම් ගන්න. ඔයයි කියන එක නම් මට කිව්වේ හරි තමන් කොයි තත්ත්වෙ හිටියද කියලා. හැබැයි ඒක මම කියන්නේ ඔයයි කියන හින්දා. මම දන්නේ නැහැ ඔයාලට මොකද වෙන්නේ කියලා. හරිද? ඒ නිසා තමන් කිව්වත් මේ තත්ත්වෙ මෙහෙම වුණා කියලා මට කිව්වේ තමන් මේ ධ්‍යාන තත්ත්වෙ මේ තත්ත්වෙට එන්න ඇති කියලා. හැබැයි ඇති කියලා විතරයි මට කියන්නේ මම දන්නේ තමන් කියන එක. වෙන කෙනෙක් කියන එක අහගෙන තමන් ඒක කිව්වොත් ඒත් කියයි සමාධි ධ්‍යානෙ කාව කියලා. හැබැයි මම නෙවෙයි දන්නේ. එහෙනම් තමන් රැවටෙන විදිහට වෙන්නේ එහෙම. එහෙන් තමයි අනුන් එක්ක සාකච්ඡා කරන්න එපා කියන්නේ අනුන් කියන එක ආගෙන ආයෙම වෙන්න ඕන කියලා තමන් හිතාගෙන භාවනා කරන්න යන්න එපා කියන්නේ ඕනයි. එහෙන් ඔය භාවනා කරන අය සාකච්ඡා කරන්නේ සම්පූර්ණයෙන් නතර කරන්න ඕන අනිත් ඇත්ත. ඒක තමයි තනිකරම හානියක්. මොකද කොච්චර කිව්වත් අරයා මට මෙහෙම වුණා කියලා ගමන් ඔක ඉදේ තියෙනවා. ඊට පස්සේ ඉතින් ඕක වැඩ කරනවා. එහෙනම් බණ කොච්චර කතා කරලා කවන්නේ තමන් ඔය කියන භාවනාවේදී තියෙන කිසිම තත්ත්වයක් කිසිම කෙනෙක් එක්ක කතා කරනවා. ඔක ගොල්ලන්ගේ ලොකුම වැරද්දක්. ඔයාලා කතා කරනවා කියලා මට මෙහෙම වුණා ආරයට මෙහෙම වුණා මෙහෙම වුණා කියලා වහගෙන ඉන්නවා. ඊට පස්සේ පොඩි විකාරයක් හදාගන්නවා. හරි එින්දා ඒ වැරද්ද බොහෝ තැන්වල කරනවා. එින්දම ඔයාලට කියන්නේ ඔය ඕන්ටනම් බන කතා කරගන්න හැබැයි ඔය භාවනාවේ ඇති කිසිම දෙයක් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න එපා. ඒක තමයි දැනගන්න ඕන නම් ඒ தත්ත්වය ගැන වෙන මහන්න කියලා දුන්න කෙනත් එක්ක විතරයි. හරිද? තමන්ගේ වගනෙක්ට කියනවා කියන්නේ එයාට හානියක් තමා වෙන කෙනෙක් කියන දේ අහගෙන ඉන්නවා කියන්නේ තමන්ට හානියක්. තමන් දෙකම වැඩන්නේ. නේද? තමන් දැන නැති උනාට හිතේ ස්වභාවය ඒකයි. මොකක් හරි ආවනම් පස්සේ ඒ ගැන නැවත නැවත තමන් හිතනවා. ඒ වෙනද තමයි කතා නොකර ඉන්න කියලා කියන්නේ. තමන්ට වැඩන්නේ අනික් කෙනාට මෙහෙම වුණා මෙහෙම වුණා කියන එක තමන්ට කියන්න උවමනාවක් නැහැ. හරි? එහෙනම් තමන් තනියෙන් ඒක අධ්‍යයනය කරගන්න. එතකොට ඒ ධානය තත්ත්වයේ තමන්ට වෙන දේ තමයි ඔය කියන ආකාරයෙන් තමන්ට පළවෙනි ධානයේදී සමාධිය නැගීවා කියලා අදිෂ්ඨාන කරාම Tamanට තේරෙන්න ඕන. එතකොට අර ඇතිවෙච්ච ප්‍රතිභාග නිමිති ස්වභාවය වර්ධනීය වීමක් Tamanට ඉහළ යාමක් නෑ ඉහළ යන එක වැඩි වෙනවා. Tamanට ආලෝකයක් දැනෙනවා ආලෝකයේ වැඩි වීමක් හෝ තීව්‍ර වීමක් හෝ ඒක වැඩියෙන් දැනෙන ස්වභාවයක් හෝ එහෙම දැනෙන ස්වභාවයක් වෙයි. ඒක එකක් මම මේ උදාහරණ විතරයි කියන්නේ. ඒ කෙනාට දැනෙන ස්වභාවය. ඒතකොට ඒ தත්ත්වය වර්ධනීය වීමක් තේරෙන්නේ නැත්තම් සමාධිය නැගීවා කිව්වම ඒ කියන්නේ තාම තමා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යන සුදුසු ශක්තිය ලැබෙලාමයි. ඒකර තවදුරටත් පළවෙනි ධානයේ ඉන්න ඕනේ. මේකයි තියෙන ක්‍රමය. එතකොට ඒකට කාලයක් මට මෙච්චරයි කියලා කියන්න බෑ. තමන් පළවෙනි ධානයේ පළවෙනි ධානය කියලා නැවතත් ඒ තුලින් ඉන්නවා. එහෙම කරලා ආයත් අදිෂ්ඨාන කරනවා. සමාධිය නගීවා. ඒතර තමන්ට ආයත් ඔය කියන ආකාරයෙන් මමන්ට අදිෂ්ඨාන කරාම තමන්ට එහෙම දෙයක් වුණොත් ඒක වර්ධනය වීමක්. එහෙම වර්ධනය කරලා තමන්ට තේරෙනවා. වෙනසක් තේරෙයි. පළවෙනි ධානයේ හිටියට වඩා දෙවෙනි ධානය තත්ත්වේ. ඒක දෙව ධානය කියලා තමයි හිතෙක පවත්වා ගන්න. හරිද? ඇත්ත වශයෙන්ම සමාධි හරියටම ගොඩ නැගුණොත් තමයි එතනින් ওই தත්ත්වය ගැන මෙනෙහි කිරීම අවශ්‍යතාවය නැති වෙනවා. දෙව ධානයෙන් එහාට. හරි? නමුත් දැන් තමයි මම මේ කියා දෙන්න ඕනේ තමයි ඒක දෙව ධානය කියලා මෙනෙහි කරන්න කිව්වේ. තමන්ට ධානය වැඩිුණොත් තමන්ට තේරෙයි ඒක මෙනෙහි කරන්න උවමනා වෙන්නේ නැහැ කියලා. හරි? ඒක මේ සංකීර්ණ කාරණයක් අමරමි කෙටි කාලයක් තුන මම පැහැදිලි කරන්නේ. මම කිව්වා අයියම දවස් 15ක් විතර අපි දීර්ඝව අකණ්ඩව පුහුණු කරන දෙයක් තමයි තමයි මේ දින තුනක් හතරකදී කියා දෙන්නේ. හරිද? රේින මේ කරුණ ටිකක් තමයි කියලා දුන්නාට ඒකේ ගැඹුරු දෙයක් තියෙනවා තමන් ඒක පුහුණු වෙලා තමයි ලබන්න ඕනේ. ඒක මේ කොච්චර බණ ඇහුවත් ඒවා ලැබෙන්නේ නැහැ. එතකොට දෙවන ධානය ඉඳලා අදින් මෙහාටත් මේ විදිහමයි ඒ ඇතිවෙච්ච தත්ත්වය තුළ තමන් පවත්වා ගන්න දෙවන ධානය කියලා මුලදි මිනී කරන්න සමාධි தත්ත්වයේ දීර්ඝ කාලයක් පුහුණු වෙලා ඇති වුණාට පස්සේ මිනී කිරීම වුණා නැති වෙයි. එතන ඉඳලා අදිෂ්ඨානයක් අපි කරනවා සමාධිය නැහිවා කියලා. ඒතරේ අදිෂ්ඨානය දෙලි මොකද වෙන්නේ? තමන නැවත ඉදිරි ධ්‍යාන ශක්තිය වැඩෙනවා. දෙවෙනි ධ්‍යාන ශක්තිය ප්‍රමාණවත් නම්. නැත්තම් අදිෂ්ඨාන වලට යන්නේ නැහැ. හරි? එහෙම නැත්තම් ආයත් දෙවෙනි ධ්‍යාන තුළ ඉන්න ඕනේ. ඒ විදිහ තමයි තුන්වෙනි ධ්‍යානට එන්නේ. තුන්වෙනි ධ්‍යානෙත් එහෙමයි අදිෂ්ඨාන කරනවා නැවත අදිෂ්ඨාන කරාම සමාධිය නැගීවා කියලා. තමන්ට තුන්වෙනි ධ්‍යාන ශක්තිය සම්පූර්ණ වෙලා නම් අදිෂ්ඨාන ඉදිරි හතරෙන් ධ්‍යාන තත්ත්වෙ ගොඩනැගෙනවා. ඕතරම් කාලයක් ඔය ධ්‍යාන මට්ටමක් වල හිටිය හැකි. ඒකෙන් අයින් වෙන්න තමයි නැවත අදිෂ්ඨාන කරන්න ඕන සමාධිය බසීවාගේ. තමයි එකපාර ධ්‍යාන හතර වඩන්න බැහැ නම් පළවෙනි ධ්‍යානෙ ඉතිරියා සමාධි බසීවාගේ දාන්න ඕන. නැත්නම් තමයි දෙවන ධ්‍යානෙ විතරක් යන කාලෙත් තිබුණ මම දෙවන ධ්‍යානෙක් වගේ සමාධිය බසීවාගේ දාලා පළවෙනි ධ්‍යානෙ. ඉතින් එහාට පළවෙනි ධ්‍යානෙ සමාධිය බසීවාගේ නැවත එන්න පුළුවන්. හරිද? ඕතරම් කාලයක් ඕනම ධ්‍යාන මට්ටමක වාසය කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ආවම වශයෙන් තමයි පැයක්වත් ওই ධ්‍යාන ටික පුහුණු කිරීම කරන්න ඕනේ. ඊට වඩා අඩු කාලයක තමයි ওই ධ්‍යාන වැඩෙනවට වඩා මූලිකව ධ්‍යාන වැඩිලා නැත්නම් එහාට අඩු කාලෙක ධ්‍යාන වැඩෙන්න බෑ. වැඩුණාකින් පස්සේ තමයි කෙටි කාලයක් තුළ පුළුවන්. හරිද? ඉතින් මේ අසුරු ගහන සනක් වෙන කාලයක මුගලන් මහරහතන් වහන්සේ ගැන කියනවා දහස් වාරයකටත් වැඩි කාර්යයක් මේ ධ්‍යානවල සිත ගෙනියන්න පුළුවන් කියනවා. ඒ තරම් වේගයි. හරි පුහුණු කරාම එහෙම වෙනවා. ඒකට ඉතින් පුහුණුව අවශ්‍යයි. නේද? ඉතින් කොච්චර බණ ආගෙන හිටියත් කොච්චර වැඳ වැඳා ජෛත්‍ය වටේ කරගුණා, බෝධි වටේ කරගුණා වැඩක් වෙන්නේ නැහැ. හරි? බුද්ධාගම ප්‍රතිඵල ලබන්න නම් තමන් වෙන් වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. ඒකට කාලය කැප කරන්න ඕනේ. තමන්ට අත්හලිත දේවල් අතාරින්න වෙනවා. එහෙම නැත්නම් ඔකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. බුද්ධාගම දන්නවා අපි බෞද්ධයෝ කියලා කෑ ගැහුවට නම් වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක අපිට දෙයක් ලැබුණ නැහැ, තමන්ට දෙයක් ලැබුණ නැහැ, කාටවත් දෙයක් නැහැ. හරි? නේද වැඩේ වෙනවා ඕම වේද වෙනවා. ඒතර ඔය විදිහටයි සමාධිය වඩන්න තියෙන්නේ. ඒතර ඒකේ තමයි දැන් පැහැදිලි වෙන්න ඕනි ක්‍රමය ටික. ක්‍රමයයි පැහැදිලි වෙන්න ඕනි. භාවිතයේදී තමයි තමයි තියෙන්නේ ඒක. ඔය කීම සහ වුණකම බිඳුව සම්බන්ධව තියෙනවා. ඒතර සමාධිය හැම වෙලෙම තමයි තේරුම් කරගන්න සමාධිය ඉවත් වෙනකොට සමාධිය බසීවා කියලා අදිෂ්ඨානය කරලා තමන්ට ඕන සමාධි මට්ටම් තුල නැවත නතර වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හතරෙන් ධ්‍යානෙදී සමාධි බසීවා බසීවා බසීවා කියලා මම දිගටම හිතනකොට ඒ සිවිල් සමාධි මට්ටම් පහකට ඇවිල්ලා නැවත හුස්ම දැනෙන තත්ත්වයට දක්වායි. කොණ්ඩන් අතර වෙලා හිටියයි. මම කෙටි කාලයක් තුළ සමාධිය පහකට ගිනාවා. තමන්ට ඕන තුන් ධානය ආයෙ ඉන්න ඕන තුන් ධානය වෙලා ආයෙ ඉන්න. ආයතදී තමන්ට සමාධිය නගින්න ඕන කියලා හිතනවා ආයෙ නගින එකයි තියෙන්නේ. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ ප්‍රශ්නයක් නෑ මේකේ. තමන්ට තැන ප්‍රශ්නයක් නෑ. ඒක උදේට දවල් හැන්දෑවද කියලා කරන වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒකට කිසිම දෙයක් කමන් ගෙදර කරනවාද ඒක පන්සලේ කරනවාද වෙන මේ කැලේක ගිහින් කරනවා කොහේ කරද්දී ඉතින් කරන්න තියෙන්නේ ඕකයි හරි එන බුදුහාමුදුරගේ කරන්නයි ඕන ඒකට බාධක අඩු වෙන තරමටදී පහසුවේ සද්ද අඩු වෙනවා නම් බාහිර තමන්ට වැඩ කටයුතු අඩු වෙනවා නම් තමන්ට කායික වශයෙන් පහසු බවක් පේනවා නම් ඒ වගේ පහසුයි තමන්ට කරගන්න නැත්නම් ඉතින් අපහසුයි අපහසු කියන්නේ බෑ නෙවෙයි වන්දනෙම පුළුවන් වෙනවා හරි පැහැදිලිද ඒකට එතකොට මොකයි සමාධිය කියලා කිව්වේ එතකොට නීවරණ తాවකාලිකව නැතිවීම. තමන්ට ඒකත් තේරෙන්න ඕනේ. අපි මූලිකව ප්‍රථම ධ්‍යාන තත්ත්වය කියලා මොකක්ද කියන්නේ ධර්මයේ තුල තමන්ට ඒක තේරුම් ගන්න ඕන. තමන්ට බාහිරින් එන අරමුණු වලින් ඈත් වීම වෙන්න ඕන. ඒක තමයි අපි කලේ රූප හඳුරගන්න එක නතර කරා ඇස් වහගත්තා. හරිද? ඒතර සද්ද තමන්ට මම කියන එක ඇහුණා අනිත් සද්දකට මම හිතන දෙයක් ගේන. ඒතර මම කියන දේ ඇහෙන එක නතර වෙනවා තමන් තනියෙන් ඕක කරනවා. හරිද? බාහිර ශබ්ද වලින් ඈත් වෙනවා. ගඳ දැනීමක් වුණා තමන්ට රස දැනෙනවාද? නෑ. තමන්ගේ ස්පර්ශ දැනීම වෙන්න ඇති. නමුත් තමන් කය හොලවන්නේ නැතුව ඉදීම නිසා ස්පර්ශ දැනීමන් වලින් තමන් ඈත් වෙලා යනවා. ඒකයි කිව්වේ පළවෙනි ධ්‍යාන තත්ත්වයට එනකොට තමන්ට කය දැනෙන එක අත්හැරල යනවා. හුස්ම කියන්නේ කයට දැනෙන දෙයක්. ඒ දැනීමත් නැති වෙලා යනවා. එතකොට ඔන්න ස්පර්ශ දැනීමෙන් තමන් ඈත් වෙනවා. වෙනත් දේවල් මම මතක් කර කර ඉන්නේ නැතුව තමන් පළවෙනි ධානය කියන එකම දිගටම දිගටම දිගටම මතක් කර කර හිටියානම් වෙන සිතිවිලි වලට ගිහිල්ලත් නැහැ. එහෙනම් අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතිවිලි වලින් තමන්ගේ සිත වෙන් වෙලා නැද්ද දැන් එතකොට? වෙන් වෙලා. හරිද? නම් නීවරණ ඇති වෙන අරමුණු වලින් නිසා අරමුණු නිසා නීවරණ ඇති වෙන කියලා අපි අඳුරගත්තා. එහෙනම් අරමුණු තමන් අරමුණු වලට සිත යවලා නැත්තම් නීවරණ ඇති වෙන විදිය. ඒක තමයි කියේ විවිච්ඡේව කාමේ කාමයන්ගෙන් වෙන් වෙච්ච බව. ඒ හින්දා අකුසල හට ගන්න බෑ. වෙච්ච ඒවා අකුසලයේ කියලා ඔකට කියනවා. ඇයි? ආසාව උපදින්න තැනක් නෑ දැන්. තරහව උපදින්න විදියක් නෑ. කම්මැලිකම් උපදින්න විදියක් නෑ. දුවන ගතිය සිත විසිරෙන්න තැනක් නෑ. සැකේමත් වෙන විදියක් නෑ. විදියක් නෑ යරුම් නැත්තම් විදියක් නෑ. දැන් තමන්ටම තේරෙන්න ඕනේ නේද ආංග තමයි විවිච්ඡේව අකුසලයේ කියලා ධර්මයේ තුල කිව්වේ. අකුසලයේ කියන්නේ අරමුණු වලින් වෙන මොන අකුසලයෙන් වෙන මොන. හරිද? ඒ වෙලාවේ Tamanට මොකද වුනේ? විවේකජම් ප්‍රීතිසුඛා. සමහරට විවේකී බවක් සිත කියන එක හැම වෙලේම විසිරි විසිරි හැම අරමුණක් ඔස්සේ එනේන අරමුණ ඔස්සේ ගිහින් ගිහින් තමයි තියෙන්නේ. ඒක තමයි හිතේ හැටි. ඇහැට එකක් කරනවා ආයෙ සද්දයක් කරනකොට ඒකටත් දුවනවා ගණක් ගන්නකොට ඒකටත් දුවලා හරි අපතන දුවදුවයි. දැන් මොකද උනේ? ඒ දුවන එක නතර වෙලා විවේකී බව. විවේකී කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපේ ජීවිතේ විවේකී කියන්නේ මොකක්ද? මොනක් කරන්නේ නැති එක. ඒක තමයි මේකත් වෙන්නේ. ළමා කරන වැඩ නතර කරන එක. දැනුත් මේකුනේ දැන් සිත මොකද කරේ හැම වෙලේම අරමුණ ඔස්සේ එදෙන අරමුණ ඔස්සේ දිවුවා. දැන් තමන්ගේ හුස්ම තුලක පාවිච්චි කරලා පාවිච්චි කරලා පුහුණු කරලා දැන් එතන නතර කරනවා. විවේකී බව කියලා ඕම් ඕක ඇති වෙනවා. හරි. ඒ වෙලාව තමයි සතුටක් සැහැල්ලුවක් මොකද විවේකයේ කියන එකට කවුරුත් කැමති නැහැ. කැමති හිතත් ඔකට කැමති. නමුත් ඒක ඉඩ දීලා නැහැ ඔයාලා. ඒකට ওই වද දෙන එකමයි කරන්නේ. අරක දීලා මේක දීලා ඔකට වද දෙනවා. ඒ හිතේ විවේකී බව ලැබෙන නම් වැඩ නවත්තා. එතකොට නිකාම විවේකී හම්බේ. තමන් මේ විවේක ගන්න කියලා කරන්නේ මොකද්ද? අවිවේකී වෙන වැඩ. හරි? නේ? දැන් මේ අය හොඳට රස්සා කරනවා නම් රස්සා කරන අය විවේකයක් ගන්න කියලා මම මොකද ගන්නේ? ඕ දා ගන්නවා. ට්‍රිප් එකක් ගිහින් අරක කාලා බීලා දඟලලා උන් විවේක නැති කරා. එක්ක අරක විනය කරන් බුදිය ගත්තා. ඒත් කවන්නේ නැහැ. මම අවිවේක වෙන වැඩේ තමයි කරගන්නේ. තේරෙන්නේ නැහැ. ඒක කරන්නේ. ඒකල වියක් ගත්තා. ඊට පස්සේ පහුවෙන්දාට ඇවිල්ලා අර හන්දිපත් උදාට බෙහෙත් ගත්තා. අර වක්කල මේ වක්කල ඒ බයක් උස්සන් ගිහිල්ලා අර වක්කල එරවල අර වක්කල ඔක්කොම අමාරු පොන්දේ අමාරු ඔක්කොම අමාරු. ඔය වියක් ගන්න ගිහලා කරන හැටි. වියක් ගන්න ඕන පැත්ත කරලා ඔන්න බාහන කර කර ඉන්න ඔක්කොම වියක් හම්බ වෙනවා. නිකන් ගන්න දෙන ගන්න සල්ලි දීලා ගන්න යන වියක්. එහෙම බෑ. ඒකට වියක් හේන්න නම් අතහැරෙන්න ඕනේ. අතහැරෙන්න නිකන් වියක් නේ. ඒක තමයි निराமிස ප්‍රීතිය කියන එක තියෙන්නේ. ඒකට ආන්න එතකොට විවේකජම් ප්‍රීති සුඛං ස්වභාවයෙන්ම ප්‍රීතිය සැපය තමන්ට දී. හරි. ඒක තමයි බල ධානය දෙන්නේ. يعني ධාය අමුතුවෙන් ආය කියන්නේ තමන්ට ඒ ටික වුණා නම් තමන් පිළිගන්න තමන් කොතනද ඉන්නේ කියලා. හරිද? බාහිර අරමුණු වලට යන්නේ නැතුව තමන්ට එසේ කයන දැනි ඒ தත්ත්වය තුළ සිහිය පවත්වන්න පුළුවන් වුණා නම් තමන්ට ඒ ඉන්නේ ප්‍රථම දෙයක්. ඉතින් ඒක තාම ගැඹුරට තමන්ට වැඩිලා නැහැ. නමුත් වැඩින්නේ නැත්නම් හැමෝටම වැඩෙනවා. පවත්ත ගන්න එක තමයි තමන්ගේ දක්ෂතාවය. අපිට පවත්වන්න බෑ කවුරුත් ඒවා. තම තමන්ගේ තම තමන් කරන්නේ. ඒකට ඒ தත්ත්වය තමන්ට වර්ධනය වෙන එක තමයි වෙන්නේ. තමන්ට විතක්ක ਵਿਚාර කියලා තමන්ගේ අඳුරපු ස්වභාවයන් මෙනෙහි කරපු ස්වභාවයන් අතහැරිලා දෙවන ධානය තියෙනවා. ඊට පස්සේ කය පිළිබඳ සම්පූර්ණ දැනීම අභ්‍යන්තරයේ දේවල් පවන්න දැනී යමින් තමන්ට තුන්වන ධානය එනවා. ඊට පස්සේ ඒ කිසිවක් ගණන් ගන්න නැති හතරවෙනි ධානය කියන එක එන්නේ. ඒ වගේ ලක්ෂණ ගොඩක් වෙනස් වෙනවා. තමන්ට යම් මට්ටමකට ඔක වැඩෙනවා. නමුත් ඒක රඳා පවතින්නේ නැහැ තමන්ගේ සමාධි බලය මදි නිසා. හරිද? වැඩෙන්නේ නැත්නම් ඔයකොට වැඩෙනවා. හැබැයි අර තමන්ගේ ඒ සමාධිය තුළ ඉන්න කාලය ප්‍රමාණවත් නැති නිසා සමහර ඒක හරියට ග්‍රහණය වෙන්නේ නැති වෙලාවයි වෙන්නේ. නේදලි? බැරි නෑ කාටවත් ඕන කෙනෙකුට පුළුවන් දර අවශ්‍යතාවය ඔක වැඩි කාලයක් පුහුණු කිරීම. එහෙනම් තමයි ධර්මයේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ වචනයක් භාවිතෝ බහූලී කතව කියලා. භාවිතාව බොහෝ සේ කරන්න ඕනේ. ඒක විනාඩි 5-10ක් කෙනෙක් නෙවෙයි. බහුල කියලා කියන්නේ අනිත් ඒවාට වඩා වැඩි වෙන්න ඕනේ. නමුත් දැන් ඔය අය බහුල කරගෙන තියෙන මොනවාද? නීවරණ ඇති වෙන වැඩ. ආසාව ඇති වෙන, තරහ ඇති වෙන, සැකය සිත විසිරෙන වැඩ. හරි. එහෙනම් ඒ වගේ ඈත් වෙන්නේ නැතුව මේක කොච්චර කළත් සමාන ප්‍රතිඵලය සාර්ථකව තේරෙන්නේ. හරි. අගරි. දැන් තමන් මේකත් කරනවා. ඒ කියන්නේ හරියට මම කියන්නේ ඔකට හොදනවා, මඩේ දානවා කියලා. ඉතින් වැඩේ කවදාවත් ඉවර නෑ වෙයි. එතන මම කියන්නේ ඒකයි නිවන් දකින්න ඕන නම් ඒකට මහා කාලයක් කියන්නේ නෑ. තමන් ඇත්ත වශයෙන්ම නිවන් දකින්න ඕන දෙන්න කරන්න තියෙන වැඩි පොඩ්ඩයි තියෙනවා අතාරින්න මේටි කරන්න. එක්මනින් නිවන් ඉතින් අතාරින්නේ නේද? හොදනවා, මඩේ දානවා, හොදනවා, මඩේ දානවා, වාදනත් ඉවර වෙන්නේ වැඩි. ඒක ඉතින් මට කරන්නේ නැහැ. නිවන් දකින්න ඕන නම් අතහැරපුගෙන ඉක්මනින් නිවන් දකින්න. අතාරින්නේ දෙයක කොල් කරා ඉන්න ඕන නම් ඒක තව සංසාරයේදී ඔයාට කොහොමද තෝණි එක කියලා මම දන්නවා රාත් වෙන්න ඕනේ. ඒ නෑ බල තෝගම් විලා පිටින්න බල දෙවිදට කියලා. අපි එහෙම කර කර ඉන්න කියලා මට ගමන් නැහැ. හරිද? එහෙනම් මම බණ කියන්නේ බුදුහාරක විදිහට බුදුහාරක ආදාසෝවාමෙන් බණ කිව්වේ නෑ. බුදුහාර බණ කිය ඉවර වෙන්න ඉවර වෙන්න ඕනේ ඉවර කරගන්න මගේ ඉන්න ඕනේ මගේ ඉන්න යන අයියයි නේද හරි බත් එක දිනවා ගොඩ එන්න ඕනේ ගොඩ වෙලා ඕන යන එක ඇදින් නැත්නම් ඊළඟ බත් යන එක ඉන්නේ ඇදින් හරිද එහෙනම් අපිට තියෙන්නේ ක්‍රමය කියන්නේ විතරයි ඈ එහෙනම් ඔබ සාර්ථකව පහසුම තව ගොඩක් ක්‍රම තියෙනවා පහසුම ක්‍රමය තමයි ඔය කියලා දුන්නේ හරි එතකොට ඔකේදී තමයි දැන් අවබෝධය තියෙන්න ඕනේ සමාධිය කියන්නේ මොකක්ද ඒකට එන්නේ කොහොමද කියන தත්ත්වය විතරයි. ඊට පස්සේ ඒක පුහුණු කරන්නයි ඕනේ. පුහුණු කරලා තමයි ඉතින් ඔගේ ගොඩක් ගොඩක් ප්‍රතිඵල ලැබෙන්නේ. ඊළඟ සමාධිය නැතුව අපිට ඉදිරියට යන්න බෑ. මොකද අපි ඊයේ පැහැදිලිව තේරුම් කරලා දුන්නා සමාධිය නැති නිසා මොකද වෙන්නේ? ඒක හරියට මඩ පුරවගත්ත කලේ වගේ. මඩ පිළලා දෙන කලයට කොච්චර පිරිසුදු වතුර දැම්මත් වතුර හිටින්නේ නැහැ. ආයෙ එක්ක මඩ ටිකත් එක කලවම්. හරි? ඒක තමයි වෙන්නේ. පිරිසුදු වතුර ආයෙ හම්බෙන්නේ. ආන්‍යෝගේ තමයි සත්‍ය ධර්මයේ දමන්න කොච්චර කියලා දුන්නත් වැඩන්නේ නීවරණ දෙනින්දා ආයෙත් කලවම් වෙනවා ඒකත් එක්ක. ගමන් නිමා කරන්නේ නැහැ කියලා මම කියන්නේ ඒක. නිවන් දකින්න ඕන නම් නීවරණ ආය ඇති නොවන තත්ත්වයේ ඉන්න ඕන. දැන් ඔයා නීවරණ නැති කරගන්නවා මෙතන ඇවිල්ලා ආයෙ ගිහින් නීවරණ නැති කරගන්නවා. ඒ කියන්නේ ඔයා නිවන් දකින්න තත්ත්වයේ දිගට පවත්වා ගන්න ඕනේ කෙනෙකුයි කියන්නේ. ඒ කියන්නේ නිවන්ට කල් යනවා එච්චරයි. නිවන් දකින්න ඕන නම් නීවරණ ඇති වෙන්නේ නැති தත්ත්වය දැන් තමයි ඇති කරගත්තද ඒ தත්ත්වය තුළ දිගටම ඉන්න. එතරම්. අකුසල වෙන්නේ නැති. ඒතර ඉක්මනින් නිවන් හම්බ වෙනවා. දැන් ඔය ඒ தත්ත්වය ඇති කරගන්නවා ආපහු මග මොකද කරන්නේ? හතර දානවා. එතනදී අපි ඒකට වගේ කියන්නේ නෑ. හරිද? හරිද? එහෙනම් ඒකටත් හේතු බුදුහාමර කියනවා තමන් ඔය සමාධිය දිගට පාත්ත ගන්න ඕන නම් කම්මාරාමතාවය කම්මාරාමතාවය කියන්නේ නැවත කාම අරමුණු වලින් එහෙම නැත්නම් කාම අරමුණු වලට ඇලීමෙන් ඈත් වෙන්න. ඇහැ පිනවීම, කන පිනවීම, නහය දිව ශරීරය ආදී පිනවනවා කියන වැඩි. දැන් ඉතින් ඔය ටිකම තමයි ඔය අය කොච්චර කිව්වක් කොරන්නේ. ගෙදර යනවා කියන්නේ තමන් ගෙදර තියෙනම පාවිච්චි කරනවා කියන්නේ ගෙදර ඉන්නවා කියන්නේ තමන් ආසාම කරන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටික නෙවෙයිද ගෙදර තියෙන්නේ. තමන්ට ආදා කරන ඔක්කොම ගිහින් තියාගත්තේ ගෙදර. ඕනේ නැති වගේ දෙගෙන යනවද? ඈ? ඕනේ යනවා ගෙදර ගෙනායි. ඒ කියන්නේ ගෙදර යනවා කියන්නේ මාය නීවරණ ටික හදා ගන්නවා. නෝගේ බුදු ආරකද අරණ්‍යගතව, රුකම්ලගතව, ශුන්‍යාකාරකතව. තේරෙනවද? ඔය දැනගතර ගන්නෑ, ඔළුව ඔළුවල ඊට වැඩකුත් නෑ, අහගත්තර වැඩකුත් නෑ, කරන්නේ නැත්තම්. එහෙනම් අපි අය ඔක්කොම බන දන්නවා. කරන්නේ නෑ කිකෝ. ඒක ඇවිල්ලාදී. හැදෙන්නේ මේ ඔක්කොම දන්න අය ඉන්නවා. දන්නවා. හොරයි. නේද වාහනේ බ්‍රේක් ගන්න හැටි දන්නවා. ඒක හැප්පෙනකම් බලන්න. ඒ වගේ අය තමයි ඔය. ඔය වෙලා තියෙනවා. ඔය මෙල්ල යනකම් ඔය ඉන්නේ. ආ අපි දන්නවා අපි දන්නවා. කරන්න ගෙලින්න මෙයාදකම් දන්නේ නැහැ. ඒ දේ තමයි සංසාරයේත් ඔක වෙන ආත්මුනේ මේ ආත්මෙත් දේ කරන කරගන්න ඕනේ. ඒ කරගන්න එක තමයි වැදගත්. එතකොට ඒක පළවෙනි කාරණේ කම්මාරාමතාව. ඇකන්නාය දිය ශරීරයේ පිනවන වැඩවලින් ඈත් වෙන්න ඕනේ. බස්සාරාමතාව කතා කර කර ඉඳීමෙන් ඈත් වෙන්න ඕනේ. ඔය සමාධි වැඩන කෙනාට කතාව කියන එක තරම් හානියක් වෙන ඇත්තෙම නෑ. එයාට කතා කරන්න උවමනාවකුත් නෑ. හරිද? ආන දෙයට කෙටියෙන් උත්තර නිකයි. ඒක ලක්ෂණයක්. ඔය කතා කර කර ඉන්න එකට සමාධි වැඩන නෑ කියලා අපි දන්නවා. ඒක ඇයි? එයාට උවමනාවක් නැති නම් දන්නේ නෑ තමන කතා කරන එක තරම් මහා හානියක් නෑ ওই සමාධියට. හරි? අනිවාර්යයෙන්ම එයා කතා කරනවා කියන්නේ ඔය අය භාවනා කරනවා නෙවෙයි. භාවනා කරන යට ඒක වාදයක් ඕක. මහා කලදරයක් ඕක. ඕන්නේ නෑ කතා කරන්න. මොනවා කතා කරන්න? මොනවා කතා කරත් ඉතින් වෙන්නේ ඒකදී. ප්‍රතිජාතේ නැහැට එනකොට ඔය තත්ත්වය මොකද්ද කියලා. තේරුණා? ඒ හින්දා කතා කිරීම නතර වෙන්න ඕනි යාක. අවශ්‍ය දේ කතා කරනවා එනයි. හරි? තමන් කතා කරන ඒවා තමන් දවසක් කරගෙන කතා කරපුවා හොඳට විශ්ලේෂණය කරලා බලුවොත් කතා කරලා දෙන්න ඕනේ නැති ඒවා විතරයි එකක්. දාදී ගත්තොත් පැය භාගයක් දෙකක් ඕන ඕන දේවල් කතා කරලා ඉතින් අනිත් ඒවා ඔක්කොම විහාරයක් නැති වැඩක් නැති. පාරේ ඉවයි දැක්කේ ඉවයි අරයට කිව්වා මෙයාට කිව්වා ටීවී එකේ කිව්වා පත්තරේ කිව්වා ඉතින් අපි මොකද ඔය තමයි කියන්නේ. තමන් කෝල් එකක් ගත්තා ඊට පස්සේ තමන් ඕන දේ කතා කරලා ඊට පස්සේ වෙන වල්පල් තමයි කියවන්නේ. සුගන්ධය කිව්වා පණිවිඩය කිව්වා වෙනවත් නැවතුන ඉවරයි. හරි? බස්සාරාමතාව කියලා එකක් බුදුහාමර කියන්නේ ඕම ඔය ඉන්න. ඒක නතර වෙන්න ඕනේ. සංගලිකාරාමතාව. බොහෝ පිරිස් ඉන්න තැන් වලට යෑමෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට නිද්දා සේිතා වැඩි වෙලාවක් නිදා ගන්න එකෙන් ඈත් වෙන්න ඕනේ. එතකොට සමාධිය වර්ධනය කරන්න උදව් වෙනවා. නැත්තම් සමාධියට හානි වෙනවා. හරිද? නේද දැන් මොක Tamanටයි තියෙන්නේ කරගෙන යන්න හඳ Tamanට දැන් මේක බාරයි Tamanගේ වැඩ කරගෙන යන්න විමාරයක් ටිකක් නාද අපේ විදිහට කරන්න පුළුවන් ඉදිරි දවස්වල දැන් ඊළඟට එතනින් එහාට Taman ඔය සමාධිය ඇති කරගෙන කල යුතු විදර්ශනා ක්‍රම ටික කියලා දෙන්න. ඒක කරන්න ඕනේ ඔය සමාධිය ඇතුව ඈ. ඒක නැතුව කරාම වෙන්නේ ඉතින් අර මඩ වලට වතුර දැම්මා වගේ වැඩක්. ඒකට ඉතින් ආයෙ කවදාවත් පිළිතුරු දෙව හම්බෙන්නේ නැහැ. පිරිසිදු දේවල් හම්බෙන්න නම් අර මඩ ටික අයින් කළා වදලා දාගත්තොත් ඔය ප්‍රශ්නේ ඉතින්ම ඉවරයි. එකපාරින් ඉවරයි. ආයි දෙපාරක් බණ අහන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වක් කියලානේ. බුදුහාමුදුරුවෝ එක බණ දෙපාරක් ඔයවක් කියලාත් නැහැ. තේරුණා? ඔයයි බණ 84000ම දන්නවා හැබැයි එකකින් හතරක් කියලා. බුදුහාමුදුරුවෝ එක බණ දෙපාරක් කියලා දෙනවා කියලා කියනකො ඔයවා. නෑ. හරි. දැන් ඔයයි බණ හත් පාරයක් විතර අහලාදී කෝටි වාරයක් විතර අහලාදී එකම බණ. ඒ ඉතින් ඒක ප්‍රතිඵලයක් ගන්නෑ. ඇයි? භාවිතාව නැහැ. එහෙනම් ඉතින් මෙහාට වැඩ ටික දැන් ඊළඟට කියලා දෙන්න. හොඳයි. ඊළඟට යන්න කලින් දැන් Tamanට ඔකදී මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් එම ආවද? තියනවාද? ඔක කරගෙන යද්දි. ක්‍රම ටික මම කියලා දුන්නා. ඒ தත්ත්වයක් මම පැහැදිලි කරා දැන්. සමාධිය කියන්නේ මොකද්ද කියන එක ටික එක නටකයක ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඒව ගැන නෙමෙයි යන්න පොදුවේ Tamanට මොනවා හරි කරගෙන යනකොට ඇතිවෙච්ච අපහසුාවක් ගැටලුවක් මොනවා හරි තියෙනවා. තේද? ඔව් පස්සේ වෙවි. අදරණි වගලත් වෙවි. තමන්ට පොදුවේ වෙන කායික අපහසුාවක් වෙන ගැටලුවක් ඔය කියලා දුන්න ක්‍රමයට වඩා වෙනස් බවක් දැනෙච්චයක් එහෙම තියෙනවා නෑ. ක්‍රම කීව ටික පැහැදිලිද දැන්? වෙච්ච දේවල් මට වැඩක් නැහැ. වෙච්ච දේවල් වෙන මහන්ඩ තමන්ට ඒ දැනෙච්ච දේවල් හරිද නැද්ද කියලා පස්සේ කියන්න. තමන්ට ඒතකොට තියෙන ගැටලුවක් අපහසුාවක් වෙන මොකුත් තියෙනවා කියලා. නෑ. එහෙනම් සමහර දැන් හම්දුරු පෙරහර උත්සව පාටි ඒ වගේ දැන් ඒ වගේ තැන්කට නම් මම යවෙන්නේ නැහැ. මට ටූර් වාහනයක් නැහැ. ඒ දේවල් වලින් නම් මම හිතුවේ දැන් කියනවා ඒ දේවල් නම් මට නැහැ. ඔව් එහෙම නැහැ නැහැ කියලා සාධාරණ ඉවර කරගත්තට ගමන්නේ නැහැ. දැන් යන්නේ නැහැ ස්වාමිනාන්සේ මම දැන් ආයේ දැන් හොඳයි. ඒක රත්තා ගන්නෙත් නැතුව ගෙදරම ඉන්නවා ඒක තමයි. ඇත්තටම තමයි මම උත්සව වලට යන එක ප්‍රශ්නේ. ඒක නැත්තම් ඉතින් තමන් නැහැ කියලා හිතාගෙන මට ප්‍රශ්නයක් නැහැ ඒක. අඩු කරගන්නවා. එච්චරයි. හිතාගන්න එයා මොනවාද ප්‍රශ්න? ස්වාමීන් වහන්සේ දැන් ඉඳගෙන ඉන්නකොට හ්ම් දැන් ඒක වෙලාවක් තියෙනවා දෙකක් විතර ඉඳගෙන ඉන්න පුළුවන්. ඊට මේ වෙලාව වෙනකොට එනවා. ඔව් ඒකෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාවේ Taman වීරියෙන් තව විනාඩි 5ක් හරි 10ක් හරි එක දිගට ඒක අල්ලගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් Tamanට හැමදාම ওই පැය දෙකක් යනකොට ඒන වේදනාව එදාටත් එනවා. නේද? ඔක ප්‍රශ්නයක් වෙනවා තමයි විදර්ශනා කරනකොට. විදර්ශනා කරනකොට කාලය පිළිබඳ තමයි සීමාවක් නැහැ. ඒකට ඔතනදී තමයි ඒක මගහැර ගැනීමට සමාධිය භාවිතා කරලා තිබුණ නැත්නම් තමයි අනිවාර්යයෙන් ඒක ප්‍රශ්නයක් වෙනවා. නිසා වීරියෙන් ඉන්න ඕනේ. ඒක මොකද කාලයක් නෙවෙයි. තමන්ට ඒක රිදෙන එක දැනෙයි. රිදෙන එක දැනි දැනීම තමන් ඉන්නේ පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය කියලා අරක දරාගෙන තමන් ඉන්න ඕනේ. ඒක එහෙම විනාඩි විනාඩි විනාඩි උත්තු කරන්නේ. ඒතරෝ මගහැරියා. තමන් ඉඩ දුන්නොත් හැමදාම ඔබ ඉඩ දෙන්න වෙනවා. එහෙනම් තමන් ඉඳනවා අපි හිතමු වාඩිලා ඉන්න තමන් කකුල රිදෙනවා කියලා. දැන් ඒක තමන්ට ඕන විනාඩියක් පබිතම් පැයක් දෙකට ගියාට පස්සේ උන් රිදෙනවා. දැන් තමන් කකුල හොලවනවා. එතකොට හැමදාම ওই වෙලාවදී ඕක එනවා හැමදාම හොල්ලන්න වෙනවා. හැමදාම තමන්ට එතනින් එහාට මේ භාවනාව යම් දියුණු කරන්න බැහැ. එහෙනම් ඒක දරාගෙන ඉන්න එකයි තියෙන්නේ. කකුල කැල්ල ගියක් කමන්නේ නැහැ. මොකද අර කකුල අරන් යන්නයි මැල්ල යනකොට. ඒක කැල්ල ගියා කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒක තමයි අර ඊයේ කියලා දුන්නේ. ඔය කකුල කියන්නේ මා එකක් අර පස් ගොඩක්. කකුල කපලා දාපු යොමු ඉන්නේ වන්දන. කකුල නැද වෙපු දිච්ච උඩ තියෙන්නේ. වේදනාව දරාගෙන ඉන්න ඕනේ. ඒකම පස්සේ කියලා දෙන්නේ. ඇයි එහෙම දරාගෙන වෙන්නේ කියලා. වේදනාව කියන්නේ මට ඇතිවෙච්ච ඔය කියන ආකාරයෙන් තරහක්. මොකට ඇගිච්ච ආකාරයෙන් තමන් ඔක වේදනාවට ඉඩ දෙනවා කියන්නේ තරහට ඉඩ දෙනවා. හරිද? සැපට කැමැති අකමැති වූ වේදනාවක් වෙනවා. අකමැත්තට කියන්නේ තරහ. තරහ නැති කරගන්න නම් ක්‍රියාවක් කරනවා. තමන් දන්නේ නැති නට වෙන්නේ අකුදලයක්. දිනවරනේ මේ භාවනාවේ වෙනකොට කොයි හරි විදෙන්න ගත්තාම ඒ ගැන හිතුවාම එතකොට කය ඒක තමයි ඒ ගැන හිතුවා කියන්නේම තමන් ඇත්තටම භාවනා කරලා නැහැ. භාවනා කරන්නට මට ඒක දැනෙන්න විදියක් නැහැ. කොහොමද? තමන්ගේ හුස්ම තුළ අපි දෙන්නා කතා කරගෙන ආනාපාන සතිය තමයි හුස්ම තුළ තමන්ගේ සිහිය පවතිනවා නම් කොහොමද මේ දැනෙන්නේ? ඒ කියන්නේ තමන්ගේ ඒකාග්‍රතාවය සමාධිය දියුණුලයි. ඒ හින්දා දැනෙන්නේ. නැත්නම් දැනෙන්න බෑ. ආර්ය සමාධිය ආවනම් කිසිම දෙයක් තමයි දැනෙන්න බෑ බාහිර. හතරෙන් ධානයේ පළවෙනි ධානයේ දැනෙන්න බෑ. විවිච්චේව කාමයකම කාමයෙන් වෙන්න ඕනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කාම. මේකෝ විවිච්චේව කාමයේ කියන දොර කාමයෙන් වෙන්නවා නම් පළවෙනි ධානයේ තුල තමයි ඒක දැනෙන්න දෙන්නේ. හතරෙන් ධානයට කෙලව දෙයක් දැනෙන්නේ. හතරෙන් ධානය ගන්න බෙල්ල කපලා ගියද දන්නේ. දන්නේ? ඒකේ තරම් බලවත් ඒ සමාධියම ආවනේ. එහෙනම් තමන්ගේ වේදනාව දැනෙනවා කියන්නේම තමන්ගේ සිත විසිරෙනවා කියන දැනට එනවා. ඒක තමයි මම කිව්වේ ඒක දරාගෙන ඉන්න එතකොට තමන්ට ඒකෙන් මිදිලා තමන්ට ඉදිරියට සමාධිය බලවත් වෙන්න ගන්න. හැම නැතුව ඉඩ දුන්නොත් වර්ධිනවා නේ. හ්ම්. අර හිතේට නැතිනේ. තනත් මේ නින්දයි භාවනාවේ අතර මේ මේ ඔය නින්ද කිව්වොත් මම කියවන නින්ද කිව්වොත් කය තියෙන්නේ නැහැ. නින්ද කියන්නේ සබ්ස්ටිටියුට් එකකට පාවිච්චි කරනවාද ඒක සබ්ස්ටිටියුට් කියන්නේ මොකද්ද සබ්ස්ටිටියුට් කියන්නේ නින්ද වෙනවට නින්ද වෙනවට භාවනාව භාවනාවෙන් ඇඟ මේ නින්දෙන් කෙරෙන කාර්යය කරනවාද භාවනාවෙන් නෑ ඒක වෙන්නේ නින්දෙන් කෙරෙන කාර්යය භාවනාවෙන් වෙන්නේ සිරුරට නින්ද ඕනේ නින්ද ඕනේ සිරුරට නින්ද ඕනේ මම තමයි සිරුර නිදි කරවනවා නෙමෙයි දැන් ඒක නිදාගත්ත තේරෙයි සිරුරේ ඒ කියන වැඩ නේවා ඔක්කොම වෙන්න ඕනේ හැබැයි භාවනා කරද්දී වෙන භාවනා කරද්දී මොලේ වැහෙනවා දැරිසේ. එහෙනම් නිදිරි වෙන වැඩේ මේ භාවනාවෙන් වෙන්නේ. ඊට වඩා වෙන විශේෂ ක්‍රියාකාරීත්වයක් වෙනවා. මොකද මම බාහිර අරමුණු වලින් ඈත් වීමත් එක්ක තමන්ගේ සිතේ ඔය කියන විදිහට මේ සිහිය පවත්වා ගැනීම තුළ අකුසල ධර්මතා ගොඩනැගෙන්නේ නැති නිසා තමන්ට කුසල ධර්මතාවයන්ට අනුව මේ සිතේ කාය ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් නිින්දෙන් වෙන වැඩේ භාවනාවෙන් වෙන්නේ නැහැ. හරිද? අපි නිරෝගී ගම මේ දේවල් ලැබෙනවා. ඒ මොකක් නිසාද? අර අකුසල ධර්මතාවයන් නිසා ඇතිවෙච්ච தත්ත්වයේ යටපත් වෙන නිසා. හරි. ඒතරයි නේද? නිද වෙන ස්වභාවය වෙනයි භාවනාවේ තියෙන ස්වභාවය වෙනයි. තේරෙනවද? දැන් මම ප්‍රශ්නයක් කියන්නම්. හරි. උන්නේ නැද්ද? ආසහ. හ්ම්. හොඳට හරි. එතකොට ඔබ දැන් කරන එකයි වැදගත් දේ ඈ. උතන කරන එක අවමාශයෙන් මුලිකව අරමුණට එකපාරටම පැයක්වත් ඉන්න බැරි නම් තමන් අඩු ගානේ විනාඩි 30ක්වත් ඉන්න උත්සාහ කරන ඊට වඩා අඩු කාලයකින් නම් කක හරියන්නේ නැහැ. විනාඩි 30ක් දවසක් තමන්ට එකපාරට ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒක විනාඩි 10ක් තමයි ඊට පස්සේ විනාඩි 30 භාවනා කළා ඊළඟට විනාඩි 5ක් හරි ඔකට වැඩි කරන්න 35ක් කරගන්නවා 40ක් 50ක් 60ක් ඔය විදිහට වැඩගත්තා ඊට පස්සේ සමාධියට ආවොත් හරිද හරියට සමාධිය වැඩි වුණොත් Tamanට තේරෙයි එදාට තමන්ට ওই කාලේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැය 10ක් හිටියද කියලාවත් දන්නේ නැති තත්ත්වයක් එන්නේ. ඒක ආවදාද තමයි තේරෙන්නේ. හරිද? සමාධියට ආවන කකුලක්ද බෙල්ලද අතද මොකද්ද කොහෙද ඉන්නේද මොකක්වත් තමන්ට දැන ගන්න නැති. හරිද? ඒ ඉතින් එහෙම වුණාම පස්සේ තේරෙන්නේ ඊවට සමාධිය. තේරුණා? සමාධිය තමයි මූලික தත්වයක් විතරයි මෙතන ගොඩනැගෙන්නේ. මේක බලවත් වෙන්නේ නැහැ. මොකද හේතුව පැහැදිලිව මම කියන දේත් එක තමන් තාම අනුගත වෙලා ඉන්න නිසා. මගේ හඬ ඇහෙනවා. ඒ ඇහෙනවා කියන්නේ තමයි සමාධිය කැඩෙනවා. ඇතරම කැඩෙනවා කියලා අපි දන්නවා. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට අකුසලයක් එතන වෙන්නේ නැහැ නිසා. හරිද? එහෙනම් ඔක තනියෙන් කරනකම් වෙලෙන්නේ නැහැ හරියට. හැදලි? එහෙනම් ඔය tie ක්‍රමයයි ඔය කිව්වේ. ඒතරොන් ඔය ක්‍රමය අනුව ගල්මණීය කරන්න දීර්ඝ වශයෙන් කාලයක් තිස්සේ. හොඳයි. දැන් එහෙනම් අතනින් ඉදිරියට අනුගමනය කළ යුතු ටිකක් කියා දෙනවා. මෙතන ඉඳලා ඒව දැන් මම තින් අහගෙන තේරුම් අරගෙන මතක තියාගෙන පුහුණු වෙන්නට ඕනේ ඒ කියන විදියට. දැන් අපි ඊයේ දවසේ මේකේ මූලික පදනම ඇති කරගත්තා ලෝකය පිළිබඳව අවිද්‍යාව අපිට තිබෙනවා. ඒත් ලෝකය කියන්නේ මොකක්ද කියලා අපි අඳුරගත්තා. මොකද්ද ලෝකය කිව්වේ? ලෝකේ මොනවද තිබෙන්නේ? දේවල් හයෙන් එන දේවල් හය කියන්නේ අපි අති හිතලා එකෙන් අපි කරගත්ත මවාගත්ත දෙයක් මවාගත්ත දෙයක් නෙවෙයි ඒවා ලෝකේ තියෙනවා. තියෙන්නේ නැත්නම් අපි කොහොමද මාගන්නේ? ඒක හැම එක්කෙනාටම සබ්ජෙක්ට් කියලා මම කියන්නේ. හරිද? හැම එක්කෙනා සබ්ජෙක්ට් එක මොකද්ද මේ ලෝකය කියලා කිව්වේ අවසානයේ කියලා මම අහන්නේ. ලෝකේ තියෙන ඒවා ඔක්කොම අපි කෙටි කරලා මොනවද ගත්තේ? පක්කොඩක් කියන කතාව නෙමෙයි. ඒක හැම හිට කීට කලින් මම පක්කොඩක් නම් තමයි. අභ්‍යන්තරාය කරනවායි. ඊටා ලෝකේ නෑ. අපිට වර්ග වශයෙන් ගත්තොත් ඒක හරි තිබුණේ තමන්ගේ ආයතන වලට අරමුණු වෙන දේවල් විතරයි ලෝකය කියන්නේ. ආයතන 6යි බාහිර 6යි. ඊට යා ලෝකයක් නැහැ. ඒක තමයි අපි බෙදාගත්තේ මොකටද? වර්ග දෙකකට. මොනවාද? පණ ඇති ඒවා නැති ඒවා කියලා. දැන් තමන්ට ඔය ක්‍රමය මාර්ගය තේරිලා දෙන්න නෑ. මාර්ගය තේරෙන්නේ නැතුව නිකන් මේ ඔය අතප්පද නැතුව හරක් වගේ පිහිල්ලේම හරියන්නේ නෑ. තමන්ට තේරෙන්නේ මොකද්ද මේ ගමන් කරන්නේ? ඇයි මේක කරන්නේ? හේතු නැතිවයි බුදුහාම මේ ඔක්කොම කරලා තියෙන්නේ. එහෙම නැතු නිකන් ආන්දර කිව්ව මම කරා මට මෙහෙම වුණාද කොහෙද කියලා කිව්වට හරියන්නේ නැහැ. එහෙමයි තමන්ට දෙවිලා දෙනවා. මොකද ඒක මෙහෙම ආයි මේ ඔකම බුදුහාමර පස්සේ එන්නවත් මම පස්සේ එන්නවත් මම කියන්නේ නැහැ. තමන්ට එකක් කියා දෙනවා. ඒක කරගෙන තමන් නිකා ඉන්නවා. ඒ නැත්නම් අපි පස් දෙන්න අර පස් යන්න කියලා බුදුහාමර කියන්නේ මගේ පස් දෙන්න. ඕන්න ඇවිත් ඉදිරියට ඒක අහගන්න. නැත්නම් තමන් තනියෙන් කරන්නේ අදට බුදුහාමර බණ කියලා. ආයි බුදුහාමරව හිටියා එතන ආයි මගෙත් එක්ක ඉන්න හැම කෙනෙක් බුදුහාමර බණ කියලා ගියා. එයා තේරුම් අරගෙන එයා කර කර ගිහලා ප්‍රතිඵලය ආවද ඉතින් කියන්නේ බුදුහාමර ගාවට ගියා නේද? නැත්නම් යන්න ඕනේ නැහැ. <laughs> එච්චරයි. එහෙම නැත්නම් හැමදාම බණ අහන්න හැමදාම භාවනා කරන්න හැමදාම මේවා කරන්න කියලා බුදුහාමුදුරු කියන්නේ මේක කරලා ඉවර කරන්න ඉඩක් තියෙන්නේ. මේක අපේ උද්දලාගේ මොකද කරන්නේ හැමදාම බන්න අහන්න ඕනේ හැමදාම සිල් ගන්න ඕනේ එහෙම ගන්නෑ. කරලා ඉවර කරන්න ඕනේ. ලෙඩක් තිබ්බම බෙහෙත් බීලා ඉවර කරනවා මේ බෙහෙත් බීලා හැමදාම බෙහෙත් බී ඉන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි මේ බුද්ධාත්ම කියන්නේ ඒකයි. ඒකින් යමක් කරන්න දිනවා කරගත්තට පස්සේ ආයෙ කරන්න දෙන්නේ නෑ ඒක. ඒ කියන්නේ හරියට තමන් වාහනයක් එලවන්න ඩ්‍රයිවිං ස්කූල් එක යනවා පුරුදු වෙන්න පුරුදු වුණාට පස්සේ ආයෙත් ස්කූල් යන්න බෑ. ඔය වගේ වැඩක් තමයි අපි අයෝ කියන්නේ. හැමදාම බුද්ධහම පාවිච්චි කරන්නේ. හැමදාම බුද්ධහම පාවිච්චි කරනවා නිකම්ම තමයි වැඩේ කොලාර පස්සේ. හරිද? පැහැදිලි? ඒතර අපි තේරුම් කරගත්තා. එතකොට ඔන්න ලෝකයේ ජීව සාජීව විදිහට වර්ග 12ක් තියෙනවා. අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. ඒකත් අපි ඊළඟට අඳුරගත්තා ජීවි සාජීවි ස්වභාවය මොනවාද? කොහෙන්ද හොයන්න කිව්වේ? තමන් තුලේ. තමන් තුලේ ඒතකොට ජීවි අජීවි කියලා දෙකක් තිබ්බද? තිබ්බා. තිබ්බා. මොනවද තිබුණේ ජීවි භාව කියලා? ජීවි භාව කියලා තිබේ. කණයි කණයි ශරීරය. ජීවි භාව විතරයි විපණ කියලා කියේ නැත්නම් සිත. සිත විතරයි. අජීවි භාව කියලා මනස තිබේ. කාය තිබුණා. එහෙනම් අපිට ලෝකේ දකින්න තමන්ගේ සිත සහ කය පාවිච්චි කරනවා. ඒකෙන් මුලින්ම අපිට කිව්වා කය ගැන බලන්න. අපි කය ගැන ඊයේ දල අදහසක් විතරයි ඇතිරගත්තේ සම්මුති භාවය. හත සම්මුති වශයෙන් කය පිළිබඳ දල අදහසක් ඇති කරගත්තා. නමුත් දැන් ඒක විදර්ශනා විදිහට විශේෂ වශයෙන් විශේෂ දර්ශනයක් අපි අධිකර ගන්නවා. සම්මුති දැනීමක විතර අපි අධිකරගත්තේ මේ කය ආහාරයෙන් හැදෙනවා. ආහාර කියන ඒවා මෙහෙම ගස්තල් වලින් හැදුනා. ඒවා පස්පතුරකින් තුලම් වලින් හැදුනා කියලා. හරිද? දැන් ඒක බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඊට එහා ගමනකට අපි යන්න ඕන. මේකේ යථා ස්වභාවය දැකීම. දැන් ඒකට අපි සැකයක් නැතුව මේ ගමන ආරම්භ කරන්න ඕනේ. දැන් අපි ඊයේ පැහැදිලි කරා මේ විදර්ශනා විදියට මේ සිත සහ කය කියන එකේ මොනවද අපි පරීක්ෂා කරන්න ඕනේ? දැන් මේක අපි පරීක්ෂණයක්. එහෙම නැත්නම් ආර්ය පරිේෂණය. හරිද? සත්‍ය පරීක්ෂාව. මොනවද පරීක්ෂා කරන්න ඕනේ? අනිත්‍යවාද නැති කියලා නෙමෙයි පරීක්ෂාවක් කරන්න මම අහන්නේ මොනවද අපි අවස්ථා තුනක් ගැන පරීක්ෂා කරන්න කියලා බුදුහාමුදුරු කිව්වා කියලා මම ඊයේ කිව්වනේ මම පරීක්ෂා කරන්නේ ඇතිවීම බැවදීම නැතිවීම කියලා. මොකේද? සිතේ කයි. එහෙනම් අපිට මුලින්ම ඕකෙන් කරන්න කිව්වේ මොකක් ගැනද? මොකක් ගැනද? සිත ගැනද කය ගැනද? කය ගැන. ඒකෙනුත් දැන් අපිට තුනක් තියෙනවානේ අවස්ථා පරීක්ෂාවල. නැතිවීමයි, පැවතීමයි, නැතිවීමයි. දැන් ওই විශේෂ පරිශ්‍රණයේදී විශේෂ පරිශ්‍රණය මත විදර්ශනා භාවිතාවේදී අපිට මුලින්ම බුදුහාමුදුරුවෝ මේ කයේ කොයි අවස්ථාවද පරීක්ෂා කරන්න කියන්නේ? නැතිවීමද පැවතීමද නැතිවීමද? ඈ? තුනම බලන්න ඕන තුනම පරීක්ෂා කරන්න ඕන. නමුත් දැන් පටන් ගන්න කොහෙද මම යන්නේ? ඇති. ඇයි? අපේ එක එකින්ද. හිතවත් මොකද කියන්නේ? පාදිනේක. මම දන්නේ. පවතින එක තමයි බලන්න කිව්වේ. හේතුව ඇති වෙච්ච එක දන්නේ නැහැ. දන්නේ නැහැ. එතෙන් පටන් ගන්න කිව්වොත් සැකයි. නැති වෙන එක දන්නේ නැහැ. ඔකට වෙන්නේ මොකක්ද කියලා කවුරුත් කියන එකක් දන්නව අහගෙන ඉන්නවා නේද? කවුද දන්නේ ඔකට වෙච්ච දේ? දන්නව තමන්ට වෙන දේ. ඈ? දන්න. තමන් ඉතින් මරණට පස්සේ මොකද වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නේ. ඇති වෙච්ච දේ කවුද කියන කවුරු හරි කියන ඉඳ තමන් ඔක පිළිගන්නවා මිස තමන් දන්නේ නැහැ ඇති වෙච්ච ආකාරය මොකද්ද කියලා. ඒ ඉඳ පවතින කෙනින් පටන් ගන්න. එනවා. ඇති වෙන එක විදර්ශනාවට අපි පටන් ගන්නෑ කවදාවත් අතීත අවස්ථාවෙන්. කරුණ ටික දැනගත්තට පස්සේ තමයි ඕන දැනකින් පරික්ෂණය කරගයි. දන්නේ නැතුව කරන්න බෑ. හරිද? එනම් පවතින අවස්ථාව, ඒ කියන්නේ වර්තමානයේ කය. මොනවද වර්තමාන කයේ බලන්න කිව්වද? මේ පවතින කය මොනවද බලන්නේ? අපිට බලන්න කිව්වා මේ කය කියන එක බුදුහාමුදුරුවෝ දක්වපු කාරණා හතරක් තියෙනවා අපිට. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකයේ ජීවි අජීවි වගේ නැත්නම් ඒවා නිට්ටයයි කියලා. සපයි ආත්මයි සුභයි කියලා. ඒක මූලික වශයෙන් බලන්න කිව්වා දැන් මේ කය කියන එක වර්තමානයේ ගත්තාම ওই ලක්ෂණ වලින් යුක්තද නැත්නම් ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ලක්ෂණ වලින් යුක්තද හරි ඒකෙන් ප්‍රකට කරගන්න පුළුවන් කාරණේ තමයි මේක අසුබ කියන ලක්ෂණය කියන එක සානිත්‍ය කියන ලක්ෂණ කියන ස්වභාවයෙන් යුක්තයි කියලා Tamanට මුලින් අසුබතාවය දැකගන්න මෙන්න මේ කය කොටස් කරලා බෙදලා වෙන් කරලා බලන්න කියනවා ඒකේ අසුබතාවය ප්‍රකට වෙන්නේ. හරි. ඉතින් බුදුහාමුදුරු කියනවා මේ කය උද්දම් පාද තලා උද්දම් පාදලකේ දෙපතුලෙන් උඩ. අදෝ කේසමත්තක කෙස්සේ බියෙන් යට. තච පරියන්තම් මේ හැමින් වැහිලා තියෙනවා කියලා කියනවා. ඒක පුරම් පිරීලා තියෙනවා. ලෝනානප්පකාරා විවිධාකාර අසුචිනෝ අසුචි බඩගින් වගේ. නේද? එහෙනම් මේකේ තියෙන தත්ත්වයයි ඔය. බුදුහාම කියන්නේ මේක තියෙන්නේ අපේ හිතාගෙන ඉන්නවා මේක හොඳ එකක් වටින එකක් කියලා. හැබැයි මේක තියෙන්නේ අසුචි බඩක් කියයි කියලා. ඕමක බෙදලා පරීක්ෂා කරන්න. ඒ අන්නේ ඒ වැඩේ තමයි අපි දැන් මෙතෙන්දි කියා දෙන්නේ කොහොමද මේක බෙදන්නේ කොහොමද මේක පරීක්ෂා කරන්නේ හොරන්න කියවට බෙදලා බලන්න කියනවා කොහොමද බෙදන්නේ 32ක් මොනවද 32ක් කියලා බෙදන්නේ ඇට කඩු 32ද දත් 32ද කෙස් 32ද මොනවද 32ද කියලා කෑල් 32ක් හා කෑල් 32ක් කියලා වෙන් කරන්නේ මොන ආකාරයටද මේ 32 වෙන් කරන්නේ මොන ආකාරයේ මොන මොන පදනමින්ද මොනවාද මේ 32ට වෙන් කරන්නේ තමන දාන සාධක ලක්ෂණ පිටින් තියෙන අභ්‍යන්තරින් ඔයගෙදි කේස් uh, මේ අම්මා නෝ මේ වගේ හිතට හ්ම් අපේ එන දෙනවා අනිත් ඒවා අම ඇතුලේ ආ මේ ඇතුලෙන් දෙනවා ආ ඇතුලෙන් දෙනවා කොහොම බලන්නේ <laughs> බලන්න කොහොමද කියන්නේ මම අම ඇතුලෙන් තමයි අනිත් ඒවා තියෙන්නේ තච පරියන්තක බුදුහාම කිව්වා හරි කොහොමද බලන්නේ එතන විශේෂ දර්ශනයන්නේ විදර්ශනයක් ආ කොහොමද බලන්නේ කොහොම බලන්නේ ඒවා? අපිට දිනවල කෑල් ටික කන්න. ආගල් කරගන්න. තව එකක් කපලා බලන්න හරියට. අනුන්ගේ කප කප බලන්නේ නෙවෙයි දැන් තමයි කියන්නේ බලන්න කිව්වේ. අනුන්ගේ පරීක්ෂා කරන්න නෙවෙයි දැන් මේ යන්නේ මම තමන්ගේ බලන්න. මෙච්චර කල් කරේ අනුන්ගේ බලලා ඉන්නේ තමයි. ඒකේ තමයි වැඩේ අනාථ වෙලා ඉන්නේ දැන්. හැමදාම කරේ අනුන්ගේ බලන එක බුදුහාර විතරයි කියේ තමන්ගේ බලා ගන්න කියලා. අනුන්ගේ හොයන්න කියලා තමයි වැඩේ අනාගෙන ඉන්නේ. අනුන්ගේ හොයන්න කියලා අර කළත් නැහැ මේක කළත් නැහැ මගට මටත් ඒ જાතියක් තිබුණා මට කියලා අනුන්ගේ හොයන්න කියලා. ඈ තමන්ගේම හෙව්වනම් ඔය ඉන්නේ අයිය වෙන්නේ. ඈ කොහොමද බලුවේ? තද සබයි ඇට දත් ඒ වගේ කෙනෙකුට සයිස් කෙස් ලොම් ඒවා සෙවන් සොට්ටු ඒ වගේ දියර වශයෙන් ගලන දේවල් මට දියරද අරකද මේ දිවන්නේ දැන් ඔක තියෙනවද කියලා තමයි මම අහන්නේ. ඒක කොහොමද දැන්? කබ කඳුළු සෙවන් සොට්ටු ඒ දැන් ඒවා තියෙනවා. ආ ඒවා තියෙනවා. හොටු නම් බේරෙනවා. කබත් එළියට එනවා. අසුචි. අසුචි තෙල් එනවා ඒවා. ඒවා තියෙනවා. දහඩිය. ඒක කොටස් තියෙනවා. හරි. ඒක <laughs> දත් නිය දත් ටිකක් පේන්නේ නේ තද තද ගතිය දැනෙන දේවල් කැස් නිය නිය එහෙම අර දැන් බඩ පිම්මෙන ගතිය වගේ අර ඇතුලේ වායු ගතිය ඒකට දැනෙනවා හස්නේ ගතිය තියෙන එක හුලක් තියෙනවා බඩේ කියන්නේ අර නෑ බුලක් කියන්නේ අවුල නෑ නෑ බුලක් කියන්නේ කාලේ කියන්නේ ගලන පියවර ගලන පියවර මට නෑ මට කියේ කය කය දින කෑල්ටි මං ඇහුවේ දැන් <laughs> කොහොමද බලන්නේ කියලා නෑ මෙතන මේක පරීක්ෂාවක් කරන්න ඕනේ. කරු කියන එක කියන්නේ නෙමෙයි මේ කියන්නේ නම පරීක්ෂා කරන්න. ඈ? හම තමයි. හම තමයි පේන්නේ. හම පේන්න තියෙනවා. හරි. හමට පිටින් තියෙනවා පේන්න තියෙනවා. හරි. ඉදවා ඉදලා තියෙනවා දේව. අභ්‍යන්තරේ මොනවා? ඉතින් පේන්නේ නැත්තම් තියෙනවා කියන්නේ. ඒක තමයි මම කියන්නේ කොහොම පරීක්ෂා කරන්නේ කියලා දාලා පේන්නේ. ඈ? කොහොම පරීක්ෂා මලමිනි කම මලමිනි කම කපා ගලියම කියව. අනුන්ගේ කරලා නම් බලාවි තමන්ගේ එක බෙල්වද කියලා හන්ට මේ පරීක්ෂණය තමන්ගේ ගැන කරන්න තියෙන එක. කොටස් හතරකට කියලා වගේ ආපෝ තේජෝ වායු පඩුවේ තද ගතිය දැන් ඒ රස. ඒක හැදිච්ච හැටි නෙවෙයි අහන්න තියෙන එක ගැන අහන්න. <laughs> ඉතින් කොටස් හතරකට ඇතුලේ තියෙන ඔක්කොම අයිත් වෙනවා කියලා මට. අයිත් වෙනවා කියලා මට වැඩ නැහැ. තියෙනවද කියලා කවුද නැහැ ඇතුලේ ඇතුලේ තියෙනවා. ඇතුලේ තියෙන්නේ මොනවද? දියර ගතිය තද ගතිය. ඇතුලේ තියෙනව මොනවද? ඒ හතරට අයිති ගන්න නම් ඇතුලේ තියෙනව මොනවද කියනවා මම. ඒ හතරට ආයි තියෙනවා කියලා තමන් කියන්නේ ඒ හතරෙන් ඇතුලේ හැදිච්චව මොනවද දෙන්නේ? <laughs> මම අහන්නේ ඇගේ මොනවද දෙන්නේ කියලා. ඒ විදිහට එකම කමෙන්ට් එකයි. <laughs> ඇටකටු තියෙනවා. ඇටකටු තියෙනවා. මසල්ස් තියෙනවා. මස් තියෙනවා. හරි ක්ලේ තියෙනවා. ආයේ බඩවැල් තියෙනවා. බඩවැල් තියෙනවා. මේදය වික්ෂාෂ මේදය තියෙනවා. ආවාදේ විචාය අස්මා වෙනවා. දැන් කොහොමද දන්නේ මම තියෙනවා කියලා? ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ කාලේ ඕනේ පොඩි එක ගැන කියන්නේ මේ කොටස් කිව්ලා කියලා. ඒක කවුද කිව්වේ? මේ ඒ දිහා කාල් ගමන් ගාන දිනක තමන් බැලුවද වෙලා? මම සුද්දා. සුද්දා ගන්න. ආවද නෑ. සුද්දා හොයන්නේ කල බුදුහාම හොයන්නේ. ඒ සුද්දා කියලා පිළිගන්නවද? මිනිහ කපලා දින මිනිහ මිනිහ කපලා මිනිහ දිනක ඔක තියනවා කියලා අහන්නේ මන්ද? ඉතින් අර ඒක අනුමාන කරලා. කවුරු අනුමාන කරන්නේ? එහෙම අනුමානයක් බුදුහාර ගන්න බුදුහාර ගා දිනන නම් ප්‍රත්‍යක්ෂ ඒවා. මෝචරයකට ගිහිල්ලා නම් මිනිහ කපලා ඉන්නවා මිනිහා උදේ. දැන් ඔයක තමයි කිව්වේ තාම තමන් අනුන්ගේ කියලා බලනවා මිස තමන් කියලා බලන්නේ නැහැ. ඒ කොටස්ම ඇති කියලා හිතනවා. කොහමද දන්නේ? බලලා තියෙනව නේද කියලා. කවුද දන්නේ ඔය කැලේ නැද්ද කියලා. අපිට කියන්නේ දකින්න පුළුවන් ඒවා තියෙනවනේ ඒවා ගැන ඒවා ගැන ඒ වලින් පටන් ගත්තා කියන්නේ. හරි ඒ වගේ පටන් ගත්තාම ඉතුරුවා. එතකොට සෙම් පිට. හරි සෙම් පිට හොටු කියලා ඒ යන පිටට එනවා කියලා පේනවා. ඒලා ඉතින් ලේත් වෙන ඔය ගල් බලන්න පුළුවන්. තෙල් කතිය තියෙනවා සමව දැන් ආහාරයක් ගත්තාම අපි ගන්නවනේ ගලනාලේදී ගිහිල්ලා ගලනාලේදී ගිහිල්ලා ගලනාලේදී ගිහිල්ලා වෙන මොකක් ගලනාලේදී ගිහිල්ලා මං ගන්නවා ගලනාලේදී මෙහෙන් කටෙන් දාන අපේ ගානක් නේද මොනාලේදී ගිහිල්ලා ආමනේ යනකොට පේන මොකක්ද ගලනාලේදී ආමනේ යනකොට ඇතුලේ තියෙන එළියේ නේද පේනවා ඒක ඇතුලේ තියෙනවා මොනවා කියලා මං ඇහුවේ දැන් ඔය කියන්නේ ආත්මාව කියනවා ඇලදිව කිව්වා පිටාරිය කියනවා බඩවැල් කියනවා මොනවද දෙනවද කවුද දන්නේ හිත දියුණු කරා මා අවද කිව්වේ පේනවා කියලා පේන තත්ත්වෙ හිත දියුණු කරන සායන කාලයක් ගෑවි එහෙම නැතුව බුදුහාරදර කොහොමද මේ කය ගැන බලන්නේ ඉන්නේ එයා බයෝ කරලා තියෙන සමහර දැකලා ඇති ඔයා බයෝ කරා මොන බයෝ කරපේන්නේ දොස්තරක් මම නමන එකෙක්වත් දැකලා එයා තමයි මං කියන්නේ එයාගේ මට දොස්තරලා තෝන්තර හැමදේම ඒ උන් එකෙක්වත් අනුන්ගේව දැක්කම තමන්ගේව දැක්කා මොකද මොන දොස්තරයක් තමගේ බඩ කපලා බලන්න ඕන ඒ දොස්තරේක වෙන දොස්තරේ කපලා බලන්න කවදාවත් දකින්නේ කවදාවත් ඔය අනුන් ගැන පරීක්ෂා කරා මේද බුදුහාමුදුරු කරා වගේ තමන් ගැන පරීක්ෂාවක් කරපු කෙනෙක් නම් ඔය දොස්තර කම්කරු කරා ඉන්නෙත් නෑ හරි මම පාත කියන්නේ නේ මෙඩි කියන්නේ මම කියන්නේ දොස්තරත් කොල්ල දෙන මොඩ කම හැදි ඔයාලන්නේ මොර ගාම විතරයි ඔක්කොම මොරන් කරලා ඉන්නවා කාලේ මේක තේරෙලා තියෙනවා මොකද කරන්නේ මේ ඒෙන්ද බුදුහාමුදුර කිව ක්‍රමයට දැන් පරීක්ෂා කරන්නේ. බුදුහාමුදුර දක්වනවා විශේෂ ඥානයක්. හරිද? මොකක්ද විශේෂ ඥානය? ඒක තමයි විදර්ශනා ඥාන කියන්නේ. කය දකින්න කිව්වා අපිට පාට වශයෙන්. ඒතර පාටින් වෙන් වෙනවා. වෙනස් කරන්නේ මේ වෙන වෙන කොටස් කරලානේ බලන්නේ. එහෙනම් ඒක වෙන් කරන්න පුළුවන් අපිට ඒක ලක්ෂණය තමයි පාට. පාට අනුව වෙන් වෙනවා. කළු පාට, සුදු පාට, රතු පාට කියලා වෙන් කරන්න පුළුවන් පාට අනුව. ගඳ අනුව වෙන් වෙනවා. ගඳේ. ඒ කොටස් වල ගඳ වෙනස් වෙනවා. හරිද? ගඳ. ඊට තියෙන තැන් අනුව වෙනස් වෙනවා. හරිද? ඊළඟට හැඩේ. මේ හැඩේ වෙනස් වෙනවා. මේක රවුම් හැඩේ වගේ. හතරස් ඒවා මේ ඔකලා හැඩ කියන්නේ හැඩේ. ඊළඟට ඒකේ විශේෂ වශයෙන් අපිට කිව්වා එහි ක්‍රියාකාරීත්ව වශයෙන් මෙන් වෙනවා. ඕම් ඕක දන්නේ නැතිව කිසිසේත්ම මේ ඇතුලේ තියෙන කොටසක් ගැන හින්නේ ගන්න බෑ. බුදුහාම දකින්න කියන අපිට මොකක්ද ඒ කොටසේ ක්‍රියාකාරීත්වය? ඇතුලේ තියෙන ඒවා ක්‍රියාත්මක වෙනවා නම් මොකටද ක්‍රියාත්මක වෙන්නේ? ඒකේ ක්‍රියාකාරීත්වය අපිට තේරෙනවා නම් ඒ නිසා එනවා ඒ ක්‍රියාත්මක භාවය වෙන්නේ ඒ කොටස තියෙනවා. හරිද? ඕමව දන්නේ නැතුව මට කය ගැන දකින්න බෑ. එහෙනම් ඔය මොකයි වැඩේ ඉතින් ඔය ඉතින් කේදාල මහානගා කියා කටපාඩම් කර කර හිටිය ගන්න අපි දන්නවා ඒ කොරන්නේ ඉතින් කටපාඩම් කරන විතරයි අවබෝධයක් නෙමෙයි හැදෙලද එතන තමන් ගැනයි මේ බලන්නේ දැන්. ඒක කරන්නත් ඕනේ කොහොමද? අර සමාධිය කියන එක ගොඩනගාගෙන. ඒක මේක කියා දෙන්න විතරයි මට පුළුවන්. සමාධිය ඇතුළ තමන් තනියම කර කර ඉන්න ඕනේ. මොනවාද කියන්නේ? පාට, ගඳ, තියෙන තැන, හැඩය, ක්‍රියාකාරීත්ව වශයෙන් දකින්න. තවත් දේවල් කියනවා. පිළිකුල් බව, අසුබ ස්වභාවය, ඒ වගේම පණ නැහැ කියලා. පණ නැති බව ඔක දැනගන්න. ওই කොටස් වල. කොහොමද කියන්නේ ඔක? වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තථා පටික්කුලානි කායේ මේ කුණපානි දීසෝලස කියලා කියනවා. ඔය මම කියව ටික තමයි ඔය කිව්වේ පාලිය. හරිද? වර්ණ කිව්වේ පාට సంతාන තියෙන දැන ගන්ධ ආසයෝ ඇසුරු කරන කියන්නේ වටේ පිටේ ඒක ළඟ තියෙන කොයිද කියන්නේ හරියට පිළිවෙල දැනගන්න ඕනේ. මේක ළඟ මේක මේක ළඟ මේක මේක ළඟ මේක. ඒක හරියටම තියෙන විදිහ තමන්ට චිත්‍රයක් තමන්ගේ ඔළුවේ තියෙන. මෙහෙම තමයි තියෙන්නේ. හරි? හරි උදාහරණයක් දැන් කවුරු හරි ඇවිල්ලා අහනවා මේ පොස්ට් ඔෆිස් එකේ කොහෙද තියෙන්නේ කියලා. ඒක කවුරු හරි මොකද කියන්නේ? ආ පොස්ට් ඔෆිස් එක තියෙන්නේ පොලිසියට හැබැයි. ඒතකොට දැන් මොකක්ද දැනගන්න ඕනේ? පොලිසිය දැනගන්න. ඒක දැන් තමන් දන්නවා. දැන් පොලිසිය වගේ තමයි ඒක ළඟ තමයි මේක තියෙන්නේ. ආන් ළඟ මේ කොටස ළඟ මේක මේ කොටස ළඟ මේක. ඒතකොට ඕනනම් පිළිවෙලට තමන් ගාව තියෙනවා නුවණ. හරිද? එතකොට ආසයෝ කාසතෝ කිවේ ඒ ක්‍රියාකාරීත්වය. තත දැන් තත්ත්වය වෙන්නේ ඒක ඇති උනේ කොහොමද අර වගේ හැදලා මේ වගේ හැදලා කියන්නේ දැන් දැන් තියෙන එක බලන්න කිව්ව ඉතින්. පටික්කුලානි අවම් පිළිකුලයි කියලා දැනගන්න. ඔය ජීවය ඔක්කොම හය ගන්නනේ අපි දැන්. හරිද? කායේ මේ කොහෙද? මේක ඈ ඔය මොචරි දින එක එහෙම නෙවෙයි. අරගෙත් නෙවෙයි. කායේ මේ තමන්ගේ කායේ. කුණපාණි කුණපය කිව්වේ මැරිච්ච කුණපය කියන්නේ පණ නැති එක. හරිද? පණ නැහැ අජීවී කියන ස්වභාවය. කුණපාණි දී සෝලස දී කිව්වේ දෙකක්. සෝලසේ කියන්නේ 16ක්. 16 දෙකක් කියලකොට ඒක දෙකක්. මොනවාරි ගානේ දැන් 32ක් හොයාගන්න යනවා. ඒක જાති නෑ එකම જાති ගහ නෙවෙයි. පාටි වෙනස්, ගඳින් වෙනස්, හැඩේ වෙනස් වූ ස්වභාවයක්. හරි? නේද නේද? දැන් මම බැලුවා තීත කාලේ කවදා? කැලලික. අනුගේ බල බල හිටියා. තව කී විද්‍යාවේ අර කියන එක කියනවා ඒ බොරු කිය කියයිද? නේ? එමනේ කරේ ඔය තැන් කරද්දී අනිත් දේ ගේම් බකපකපන් ඊයකපකපන් අනිත් කපකපන් බැලුවා මිසක් ආ. <laughs> ඈ? එහෙනම් කොහොමද බැලුවේ? ලවන්නේ කොහොම බැලුවද ඉතින් බැලලා දිනන හොඳයි. අනුන්ගේ හරි දැකලා තියෙන එක හොඳයි. තමන්ගේ ගැන හිතා ගන්න. නැයි නේද ඔය පස්සේ පෙන්නලා දෙන්නකෝ. එතකොට දැන් ඔන්න මතක තියාගන්න පහසු වෙන්න තමන්ට ක්‍රමයක් කියලා දෙනවා. තමන්ගේ කය ගැන අඳුරගන්න. හරිද? ඔය කොටස් ටික තියෙනවා. කොහොමද තියෙන්නේ? අර අම්මගේ වගේ පිටින් තියෙනවා කොටස් පහක් තමන්ට අඳුරගන්න. පේන්න තියෙනවා. හරිද? පේන්න නිතරම තියෙනවා. පිටින් කොටස් පහක්. ගාන මතක තියාගන්න. හරි? දැන් හැමත පිටි. හරි හැම තමයි අවසානයේ පිටින් තියෙන එක. හැමත පිටි හැමත් එක්ක කොටස් පහයි. හරි. ඊළඟට කය අපි කියනවා නම් කිසි හැඩයක් පිළිලා ඒ අනුව අපේ හැමත ඇතුලේ හැම වෙලෙම හැම තියෙන හොන්දර එක හැමත ඇතුලේ තව කොටස් හතරක් අපිට හම්බ වෙනවා. හරිද? කියද හතරයි. ඈ ගන්නවද කියන්නේ. ඊළඟට කය හැඩය අනුව ඔලු කට්ට තියෙන උඩින්ම ඔලු කට්ට ඇතුලේ කුහරයක්. ඊළඟට පපුවේ. ඒක කියනවා අපි උරස් කුහරය කියලා. කුහරයක්. ඒ කියන්නේ වලක්. ඇතුලේ හිස්නේ අවකාශයට. ඊළඟට බඩේ උදර කුහරය. ඊළඟ අනිත් කොටස් ටික තියෙන්නේ ඕක තුලින්. ඒකට ඔලු කට්ට ඇතුලෙන් එක කොටසක්. දැන් පිළිවෙල මතක තින්නේ නේ. ඔන්න පිටින් පහයි. හැමට යටින් තමන් කරගෙන මේ හිතන්නේ. හැමට යටින් හතරයි. ඊළඟට ඔන්න එතකොට ඔලු කට්ට ඇතුලට යනවා. ඒක ඇතුලේ එකයි. එතකොට ඔන්න 10යි. ඊළඟට පපුව ඇතුලට එනවා. ඒක ඇතුලේ දෙකයි. හරිද? ඊළඟට බඩ ඇතුලේ 10ක් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ දියර වගේ වැක්කරන ආකාරයේ තියෙන දියර ස්වභාවයෙන් පවතින තත්ත්වයන් 10ක් පිළිගෙනවා. කොයිද කියලා අපි ඉවත් බලමු දෙන්න. ඔන්න ඔමයි මතක තියා. ඒතර මතක තියාගන්න ලේසියි ඈ. මම කියන්න බලන්න කොහොමද දෙන්නේ? පිටින් පහක් තියෙනවා. හැමට යටින් හතරයි. ඔළුව ඇතුලේ එකයි. අපේ දෙකයි. බඩේ 10යි. දියර ස්වභාවයෙන් 10යි. නේද ඔක අමතක වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් පොත බලාගෙන ඉන්න වෙනවා අර පාඩම් කරලා ඉන්න. එහෙම එකක් නෑ. දැන් බන්දා මන් දන්නේ ඕ. අර දෙක පියාගත්තාම පිටින් පහක් තියෙනවා මේ උපායි. අමුඩ යටින් හොඳයි. ඔළුව ඇතුලට ගියාම එකයි. බබුවේ දෙකයි. වැඩි 10යි. 10යි. හරිද? හරිද? දැන් ඔක වම් භාවනාවට මතක තියෙන්න ඕන. ඒ තමයි අවශ්‍යතාවය. ඒකට ඒ සමාධියක් වැඩි. හරි. දැන් ඉතින් ඔවා අර කිව්ව ලක්ෂණ අනුව පරීක්ෂා කරන්න ඕන. නේද? ලක්ෂණ දැන් ඒකත් ඉතින් මතක තියෙන්නේ. මොනවද බලන්න ඕනේ? පාට ගඳ තියෙන තැන ඊළඟට ඒක හැඩය ඒක ආශ්‍රය තියෙන මොනවාද ඒක ළඟ තව මොන මොනවාද තියෙන්නේ හ්ම් ඒක කොහෙද තියෙන්නේ කියලා හරියට දැනගන්න ඊළඟට පිළිකුල් බව හරිද පිළිකුල් බව ඒකට පණ නැති බව ඒ වගේ දැන් පොදුවේ ඔක්කොම දන්නවා කයිටම් පණ නැහැ කියලා බැලුවට ඒක ඇත්තටම හොයලා බලන්න ඕනේ කවුද දන්නේ අන්තිම කැලලක් වතාවුනොත් එහෙම නේද කවුද දන්නේ අර හුණගේ නැට්ටා කියලා කියන්නේ තමයි හුණගේ නැට්ටා දඟලලා ඉන්නේ පන්තිස් කියන්නේ. දැන් නම් දඟලලා ඉන්නවනේ. ආ එන්න ඔයාලා බලන්න නේ. මම බලමු කියනවා ඒ ටික. හරි. දැන් ඔක කියන ආකාරයෙන් ඉස්සලා ඕක ඔය කියන කොටස් ටික අපි ඔය කිව්වා වගේ දැගෙන දැකලා තියෙනවා නම් Tamanට ඔක පහසුවෙන් අඳුර ගන්න පුළුවන් නිසා ඒකේ රූප සටහන් ටිකක් තියෙනවා. ඒක අපි දාලා පෙන්නනවා ලීසි ඔක. නේද? දානය අරන් අපි ටිකක් අද බලන්න බලන්න මම ටිකක් කතා කරමු. මේ කවුරු ගොවිලා ඉන්නවද දන්නේ නැහැ නේද? දැන් කවුරු නැහැ. පේනවද? <coughs> නෑ ඒක පොඩි පේනවද? නෑ නෑ මට අවුල් වෙන්නේ හරියට ඕනේ. දැන් මේ කිව්ව දේ තමයි ඔබ දාලා දෙන්න මම ඒක දැක්කම පහසුවෙන් අප කොටස් ටික තේරුම් කරගන්න පුළුවන් නිසා දැන් අපි පිටින් තියෙන කොටස් ටික තමයි මුලින් තියෙන්නේ මොනවද තියෙන්නේ කෙස් තියෙනවා ලොම් නිය දත් සම හරිද අnder මම කිව්වට බෑ අර ලක්ෂණ ටිකත් එකක් මතක තියාගෙන අඳුරගෙන යන්න කෙස් කොහෙද තියෙන්නේ එතකොට ඔළුවේ තියෙනවා කොයි පාටද කලවේ සුදි දතන් වගේ කය ගැනයි අඳුරගෙන යන්නේ ඈ කළු පාට තියෙනවා සුදු පාට තියෙන පුළුවන් ඒ වගේ විදිහට පාට ගඳ ගඳ මේක දිහා බලන්න මට කියන්න උත්තර දෙන්න. ගඳ මොන ගඳයි? ගලක් නැහැ? නාන්න දෙයෙන් ඉඳලා බලන්න මම ගඳ. තවස් 14ක් විතර තමයි. 14ක් විතර ගඳක් තමයි. දාපු පිච්චෙනවට එහෙම මොකද වෙන්නේ? ගඳක් තියෙනවා. ඒක පුල්ටු ගඳ කියලා එකක් තියෙනවා. පුල්ටු ගඳෙත් තියෙනවා. ඉතින් ඔක අර ඒ වෙලාවට පිච්චෙනකට වැඩියෙන් දැනෙනවා. දැනුත් තියෙනවා ඔක. අමන්ට ඉතින් ඔක හැම වෙලේම ඔක තියෙන ඉඳ ගාණක් නැහැ. අර උල්ලෑවක් ගඳ උඩ දැනෙන්නේ නැහැ. ඒක නැති ගියාම ඇට කාට ගඳ දැනෙන්නේ. ඒ වගේ තමයි ගඳ තමයි දැනෙන්නේ නැහැ. ඒක ගඳ තිබ්බලා බලන්න ඕනේ. හරි. ගඳක් තියෙනවා. හැඩය කෙන්දක් කියන ඊනි ඒකයි කොහොමද තියන්නේ ඔබ කොහොමද තියෙන්නේ? ඔළුවේ. ඔළුවේ කොහොමද තියෙන්නේ? ඔළුවේ. හයි වෙලා තියෙනවා. හයි වෙලා තියෙන්නේ කොහොමද කියලා? ගුලියක් වගේ. ගුලියක් වගේ. සමත. සමත. ඇල්පෙන් චිතුඩක් තියෙන ප්‍රමාණය කමට ඇතුළට ගිහිල්ලා තියෙනවා. කෙන්දක් වගේ. ගලවන්න පුළුවන් බෑද? වෙන් කරලා ගත්තා. ඊට පස්සේ ඔළුවේ හැර වෙන කොයිවත් කෙස් තියනවද? තියෙනවා? ඔළුවේ විතරයි කෙස් කියන ඒවා තියෙනවා. කැටිවාම වෙන පැවන්නේ නැහැ ඔඩිය විතරයි ඒක පවතින්නේ. ඒක හරි. ඊළඟට ලොම් කියන ඒවා. ලොම්. කොහෙද තියෙන්නේ? ඈ? දැනම තියෙනවා? නෑ. තමන්ගේ අල්ලේ එහෙම ලොම් තියෙනවද? අල්ලේ නෑ. අල්ලේ. උත්තරේ වැරදි. ඒක තියෙන තැන කියන්නේ කියන්නේ ඒකට. ඉස්කබලෙත් නෑ. ඉස්කබලේ තියෙනවා අපි ලොම් ගන්න ඒ වගේ කියලා කිව්වේ ඒකයි. කකුලල තියෙනවා. අත්වල තියෙන පුළුවන්. කීලි වල පපුවේ ඉකිලි වල දැන් අපේ මුන්නේ රැවිල කියලා තියෙන තේත් ලොම් තමයි තියෙන්නේ. ඒ කියන කෙනාගේ තියෙන විදිය. කෙනෙක්ගේ පපුවේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ මුණි තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් තමන්ම අඳුරගන්නේ කාගේවද තමන්ගේ ගැන මේ කතා කරන්න ඕනේ දැන් ඈ අනුන්ගේ ගැන හිතන එක නතර කරනවා දැන් මම. තමන්ගේ කයෙල. එතකොට කොයි පාටද? කළු පාට. අර තමයි කය තමන් තමයි වැඩිපුර පාට වෙනවා. තමන් තමයි කළු පාට. හැඩය එකක් කෙන්දක් වගේ හීනියට එනවා. හැබැයි එක් තරම් දිගට පාදින්නේ නෑ. ඒවා ඊට වඩා කෙටි. ගඳ එකෙත් දාඩි ගඳ. කෙස්වල දිනනයි, ජොම්බල දිනනයි. දාඩි දැම්මත් දාඩි ගඳ. ඒක දාඩි වෙනයි. පොළොට ගඳ. ඒකත් පොළොට ගඳ කියලා කියන්නේ. හරි. ඒකත් දාන්න. හරිද? හ්ම්. එතකොට ඊළඟට නියපතු කියනවා. ප්‍රතිනේ. ඇඟිලි කකුල් වෙලයි ඇඟිලි ගැලවරි. කීයක් තියනවද? 10ක් 10ක් මේ 10යි කකුල් දාලා. ඔච්චර පාට කර කර ඉන්න කීයක් තියනවා කියලා දන්නේ. කැරියෙන්න පුළුවන්. පාට කපාට කහ පාට වගේ කියන්නේ සුදු පාට. ගැලෙවත් නෑ. ගැලෙවත් යන සුදු පාට. ඒක තමයි එහෙම වෙන්නට ඔය ආකාරයෙන් සුදු පාට නිසා අපිට යටින් තියෙන රත් පාට ලේ වගේ එක පේනවාද? දැන් කපුවාට පස්සේ මොකද වෙන්නේ? ගහලා තියෙන සුදු පාට. සාමාන්‍ය සුදු පාටක් තියෙන. ගලවලා ගත්තොත් සම්පූර්ණ කොයි වගේද? පොත්තක් වගේ. මොක අර මාළු කපුවා මාළු සුද්ධ කරාම දින මාළු වල තියෙන කොරපතු වගේ කියලා කියන්නේ. ආගෙම පොත්තක් වගේ. තුනි පොත්තක්. ඒක රම්මුක්කයක් වක් වෙලා තියෙන එකක්. හරි. ගඳ එකෙත් මොකද්ද? ඒකත් ඒ වගේ පොටළු ගඳ කියන ස්වභාවය. හරිද? ඒත් ඒක හැඩයෙන් එක එක ඇඟිලි වල එක එක හැඩේ තියෙනවා රවුම් එකට පැතලියට අපිට තුන් පැත්තකින් සම්බන්ධ වෙලායි තියෙන්නේ. හරි. බලන්න පුළුවන් දේවල්. පුළුවන්. වෙන කොහෙවත් උතර නියපොතු කියලා ඒවා දෙනවද? නෑ. නෑ ඒකත් අඳුරනවා. නියපොතු කියන එක. ඊළඟට දත් කියන. ඔයත් තියෙන්නේ. කඩේ වෙලද? විදුරු මාසල. විදුරු මාසල. නැත්නම් කඩේ හොඳියක් තියෙන කඩේ. ඔතෙක් දත් තියෙනවද? මොකද කේන් දැන් තමයි හිතන්න කියන්නේ. ඒ කේන් දේවල් හිතන්න තියෙන දේවල් ඈ තමන්ට භාවනා හිතන් තියෙන දත් කියවා කොහෙද තියෙන්නේ තමන්ට මිනිස්සු පේන්න ඕන. හා විදුලිමය කීයක් තියෙනවද 32ක් දෙකම තියෙනවද දැන් නැත්තම් කියලා තියෙන ගාන කියන්නේ නැත්තම් කියලා මෙසේ වල යන්නේ දෙකක් කියලා තියෙන්න පුළුවන් නැත්තම් දල වශයෙන් තියෙනවා කොයි පාට 28 දෙකක් දෙන්නේ නැහැ නෑ විදියටයි පාට කහ පාට නේ අතු පාට වගේ එම් තියෙන්න පුළුවන් දත්තන හැඩ එක ගැඩික සමහරව උල් උල් ඇටයක් තියෙනවා සමහරව 40 සමහරව 40 40 40 වේවා 40ට පොරොතල් එක තියෙනවා 40 ඒවා කියලා දෙදක් තියෙනවා කොහොමද ඒවා තියෙන්නේ ඔකේ විදුලි මාධ්‍යයට හයි වෙලා කලාවැදිලා තියෙනවා. ඒක අර කෙස් ගහ වගේ යන්තම්ද? නෑ නෑ. එහෙනම් ඇතුළට බහැලා තියෙනවා. මම ওই ගලවුවා නම් දැකලා තියෙන ඕන මුල් කියලා අපි දෙනවා. දත් මුල් කියලා එකක් මෙහෙම උලක් විදියට උඩට එක උලක් දෙකක් තුනක් ওই විදියට තියෙන ඒවා තියෙනවා. ගඳ ගඳයි තමයි ගඳයි. සුවඳයි ආවේ. හරි සුවඳහන්ට දත් සුවඳයිද? මේක පිච්චෙන වටාවේ පුරුදු කරලා තියෙයි නැත්නම් නිකන් තියෙනවද තව කොයි කියන විදියට පිළිගඳක් වගේ තියෙනවා. හරිද? දත්වල ස්වභාවය. හරි. ඊළඟට හම. හම කොහෙද තියෙන්නේ? ආවරණය හරි පුරාවටම සම්පූර්ණයෙන් කය ආවරණ වෙලා දිනේ තමයි හම. කොයි පාටද? ඒ පාට කියන්නේ? මම කියන්නේ. <laughs> දැන් කාගේ හැම ගන්න බලන්න කිව්වේ? ඒක තමයි මම කියන්නේ සමාධිය නැතිකම විපාකය. සමාධිය තිබුණ අනුන්ගෙන හොයන්න කියලා තමන් ගැන හොයන්න කිව්වේ. ඔකනේ තාම අර පරණ පුරුද්ද හැටියට අනුන්ගේ හොයලා ඉන්න. අනුන්ගේ ආකාර කරුතු පාටයි මේක රතු පාටයි කල් පාටයි. පාදයි වැලවිට ළඟ එහෙම කළු පාට. ආ මේක තමයි මට ඕනේ එක පාටක් නෙවෙයි පාට වෙනයි. ආ මේක කිව්වනම් මම පිළිගන්නවා. පාට පාට කිව්වට මම දන්නවා ඒ කිව්ව වෙන එකක් ගැන හිතන්නේ. පාට පාට තමයි ඔය. අත් දෙකේ අල්ල වෙන පාටක්, ඔල්ලල වෙන පාටක්, යටිපතුල් වෙන පාටක්, කමේ අරක වගේ වැලමිට වගේ තියෙන තැන්වල දුබුරු පාට තදගෙන තියෙනවා. ඒතර යටිපතුල් වල වෙන පාටක් දෙන්නේ. තමන් මේ ඇඳුම් ඇඳලා දිනකොට ඒ හරිය වෙන පාටක්, අම්මට අවුලට පිච්චිත් තැන් වල වෙන පාටක්. ඒ කියන්නේ ওই පරීක්ෂණේ තමන් කවදාවත් ජීවිත කාලෙට කරලා නැහැ. අනුන්ගේ වෙනම ඔය ඔය අයිඩිය. තමන් ගැන බලාගන්න කිව්ව ඕම ඔකට අයිබුදුවා. එහෙනම් තමන් ගැන පරීක්ෂා කරලා නැහැ ඔය. හරිද? දැනනද? පාට පාට තමයි වෙඩි වැඩ. මුළු පාටම තමයි ගන්න. එඳ පාට වෙන්නේ නැහැ. ඒක එක තැන් වල පාට වෙනවා. හැදට ඒකේ ස්වභාවය තමයි තමන් තැන් වල ගොරෝසුර දෙනවා, සින්දුර දෙනවා. ස්වභාවය නැසනවා. හැඩේ? හැඩයක්. විවිධ පාට. පොත්තක් දැම්ම ගලවන්න පුළුවන් නම් පුළුවන්. ගලවලා ගත්තත් ශරීරයෙන් කොයි වගේ වෙයිද? ඒක ඇඳුමක් ගැලේ වගේ නේද? ගලවලා ගත්තත් කමිසයක් වගේ වොන්න මෙහෙන් ගැලෙන්නේ නැත්නම් අපි කුණක් වගේ ගැලෙන්නේ මුණි. කකුල් දෙක කල්ම වගේ ගැලෙන්නේ. ගලවලා ගත්තොත් පොත්තක් වගේ තුනි වගේ ගලවන්න බැරිද ඔක්කොම? අම්බෝරෙන් ගැලෙන්නේ. අනිත් කුණි පටලයක් හරිද? ගඳයේගේ ඒකත් පිළිගඳයි. තිනිගඳ වගේ නිකන් ඔය මාළු හිම සුද්ධ කරා මාළු කුණුච්චා වගේ දෙන තිනිගඳ කියලා කියන්නේ වතුර පල්ලෙච්චා වගේ සිද්ධ ගඳයි. හ්ම්. හරි. එතකොට ඒකත් හරි. එතකොට මේකේ පාඩත් හරි. ඊළඟට හැඩයකුත් අපි කතා කරන්නේ. තියෙන තැනත් හරි හැමෝම අංකයේ මොදෙනම තියෙනවා. හරි. දැන් ওই කොටස් පහම ගත්තාම පහෙන් එකටවත් පණ දිනවද? ඒ කියන්නේ කැස්, ලොම්, නිය, දත්, තම කියන කොටස් පහෙන් එකටවත් පණ දිනවද? කොහොමද පණේ කියලා තීරණය කරන්නේ? මොකක්වත් තනියෙන් කරන්න පුළුවන් ඒවා නැහැ. හිතන්න බෑ. ඒ කැලිය එකටවත් තනියෙන් කතා කරන්න කියා ගන්න. හා ඊළඟට දැන් කියන්නේ ඔය කෑලි පහෙන් වටිනා කෑල්ල කොයි කෑල්ලද ඔයයිද? වටින කෑල්ල. හ්ම් එහෙනම් කෙටි මම මම කියන්නේ මගේ කෑල්ල. හව ඒක දරින්නේ. ඒවා දැන් හොදලා නාවලා සුද්ධ කරලා මරන්නත් බෑනේ වගේ ඉතින්. අයින් කරලා බලන්න වෙන්නේ සුද්ධ කර කර ටිකක් ඉන්න. ඒක එන්න ඔබ ආඩු කර ගන්නවා බුදුහාම කිව්වා. එන්න ඔය කෙටි කපලා දාලා ඉන්න. රක්කවි වගේ කාලක හොදෝද. හොදෝද ඉන්නේ තමයි කරන්නේ. ඉතින් ආදාත් හොදෝද ඉතින් හොදෝද නේ කියලා වරන්නේ ඒක තමයි කැමරා ගන්න කියලා බුදුහාම කියන්නේ. කොච්චර ප්‍රාද ඇති වැඩක් නැහැ. හොදලා හොදනවා. ඉතින් හොදලා මඩේ දාන හොදලා මඩේ දාන ඒක ඉවරයක් කරගන්න. ඒක මඩේම ඉන්නවා නැත්නම් හොදලා ඉවරයක් කරගන්න. එතකොට කෙලවරක් වෙන්නයි මේ බුදුහාම කිව්වේ මේ වැඩේ. හරිද? එතකොට ඔයා ගොච්චර බලත් වැඩක් නැහැ තමයි. ගොච්චරවත් කෙස් ටික හොදනවා හොදනවා ආයෙත් ගඳ ගන්නවා ආයෙත් හොදනවා ආයෙත් හොදනවා ආයෙත් ගඳ ගන්නවා. ඉතියාගෙන ඉන්නවා. හරිද? හ්ම්. එහෙනම් දැන් ඔයගොල්ලෝ තේරෙනවනේ. වටිනවා කියන්නේ ගඳ නැති සුවඳ ගන්න කෑල්ලක් දැන් ඔගේ තියෙනවා. ඈ? තේරෙනවද? ඒව එහෙම නැහැ ඔගේ. එන්නේ ඒක හැටි ඒක තමයි. හිතාන් කියට. ඒක ඒක හැටි. ගඳ ගන්න නැති කෑලි හොයන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒක දන්නවා. හරි. ඊළඟට යම් විතර ටිකට ඊළඟට කිව්වා අහමට යටි ඉන්දියක් තියෙනවා කිව්වද? හතරයි. මොනවද හතර? මස් ඊළඟට නහර ඇට ඇට මිදුළු කියලා හතරක් තියෙනවා. මොනවාද මතකද? රෝල් තරේ තමන් අල්ලලා බැලුවොත් කය තමන්ට ඔක දෙන්නේ නෑ. මස් කියන එක තමන්ට අහු වෙනවා අපිට යටි. අහු වෙනව නේද? රෝල් තරේක මස් අහු වෙනවා. කොයි වගේද ඒක පාට? දෙකලා දෙනවනම් කැපිච්චලා ගරමි දෙකලා දිනවනම් රෝස පාට වෙන නැත්නම් සුදු පාට. ලේ තිබ්බොත් රෝස පාට වෙනවා නැත්නම් සුදු පාට වගේ වර්ණ. හැඩේ සමහර වෙලාවට තුනී වගේ තියෙනවා. කුට්ටියක් ගණකමට යොමු දින මස් තියෙනවා. ගද පිළිගත. ඒකත් පිළිගතයි. හරි. ඒවත් දන්නවනේ. වැඩි කතා කරන්නේ නැහැ ඉඳා. හරි. ඊළඟට මස් එක්කම මේ හැමත් යටිනුත් ඇත්තටම තියෙනවා මොනවාද? නහර කියන ඒවා. හරි. ඒතර නහර වල හැඩය දිගටි. දිගටි. නලයක්. ආ බට යාතිය. බටයක්. මොනවාද හැදෙන්නේ? මොකද හැම වගේ හැම වගේ හැමට යටින් තමත් එක්ක හැම වගේම සෛලවල එකෙන්ද තියෙන නහර. හැමත් එක්කක් තියෙනවා හැමට යටිනුත් තියෙනවා මස් අතුලෙත් තියෙනවා නහර. කීයක් තියෙනවා නහර? ලොකු ගානක් තියෙනවා ලොකු ගානක් කරගෙන ලොකු ගානක් පොඩියක් හරි දෙනවා ලොකු ගානක්. අපල අපල බලන්නේ. කියා? ඔක්කොම නහල ඔය එක එක නම් කියනවා දමන කියනවා සිරා කියනවා නාලි කේස්නාලිකා නාලිකා කියලා ඔය එක මට කන්නේ ඔක්කොම කියවන්න ඔක්කොම බඩ හ්ම් නාලි කියල තේරෙනවද නාහ නෑ වගේ තේරෙනවද චූටියවත් එක තමයි ඔක්කොම කියන්නේ නවතියක් තියෙනවා නේද? අයි වැඩිද? ඊට වඩා තියෙනවා කෝකම හදන්නේ ඉතින් ඔක කොටස් බෙදලා ගන්න. අපි නහරේ ගත්තාම නහර මොකටද නහර තියෙන්නේ? ඒක දැනගන්න බෑ. ඔය ක්‍රියාකාරී දැනගන්න. පිටින් තිබිච්ච ඔය ක්‍රියාවක් අපිට වැදගත් නැතුව දැන් ඔයගේ ක්‍රියාවල් දැනගන්න ඕනේ. මොකද ක්‍රියාවට අනුව තමයි අපිට ඒක තියෙනවා කියලා තහවුරු කරන්නේ. අර නහර තියෙන්නේ මොකටද? ලේ ගමන් කරන්නේ. අනේ ලේ ගමන් කරන් දෙන බට જાතියක් තමයි නහර කියන්නේ. ඒකට ඒක පාට නිල් පාට තේනවනේ හර නිල් පාට ඔය අවුකේ පාඩම කරන තමයි නිල් පාට කරපු පටන් ගන්න මම හිතන්නේ හර තියෙනවා කියලා නිල් පාට නහර ලේත් එක තියෙනවා ලේත් එක හැමත් එක දෙනවා නේද දැන් මෙහෙම බැලුවම සමහර කෙනාට නිල් පාට වගේ පේනවා තමයි කොළ පාට වගේ ඒකට ඒ වෙන්නේ ලේත් එක දැන් හැමත් එක දෙනවා වෙන පාටක් හැදිලා පේනවා මිසක් එක සුදු පාටයි හරිද අර සේලයින් බට වගේ සුදු පාට බටයක් කොච්චර ලොකු බට තියෙනවද ඔක పెద్దలకు దేవాడ పైపు పట్టేకం చెల్లెలకు వాడే అవి లోకమేమో పచ్చట్లకు වානේ තමන්ගේ සුලගිල්ලක් තරම් විතර මහා තේවා තියෙනවා. අනිත් ඒවා ඊට වඩා ඔක්කොම පුංචි, ඒවා ඔක්කොම කෙස් කහකට වඩා හීනියවත් තියෙනවා. හරිද? ඒක කොහොමද අර නහර ගණන් කරන්නේ? එතකොට මේ හෘද වාස්තුවෙන් තමයි පටන් ගන්න. ඒක තමයි ලේ යවන්නේ හැමතැනටම. එතකොට එතනට බම්බන්න එන එක ලොකුයි. ඊට පස්සේ ඒක එන හරිය ඒ ප්‍රමාණයෙන් තියෙන ප්‍රමාණය යනවා දිගට. එතකොට ඒකෙන් බෙදෙනවා. ආන් එහෙම බෙදෙනකොට තමයි ඒවා වෙන වෙනම ගණන් කරන්නේ. හරිද? මෙහෙම මෙහෙම හෘද වාස්තුවෙන් පිටට යන ඒවා හැමතැනටම යනවා. ආයෙතෙන්ලා ආයෙ මෙහාට එන්න තව නාහර තියෙනවා. ඒත් යන්න යන්න යන්න හීන වෙනවායි. හීන වෙලා ඉවරයි. එතකොට එතන ඉවරයි ඒක නාහරේ. ආයෙතින් බෙදිච්ච තැන ආයෙ පටන් ගන්න එක කාණේ ඔය විදිහට 900ක් වෙනවා කියලා කියන්නේ. හරිද? ගඳ ඒකත් මස්ලින් ඉදි කියන දා පිළිගඳ තියෙනවා. හරිද? හොඳට ඒකත් හරි මේ වැලි ටිකක් වගේ හැමතැනම තරිකෙන් තියෙන හැමතැනම යනවා මම. ආ ඊළඟට ඇට ඇට කොහෙද තියෙන්නේ? හමට මස් වලට නහර වලට යටි. ඒ තන වොණියමයි ඈ. හම තියෙනවා නහර මස් නහර තියෙනවා ඒකට යටින් තමයි ඇට කඩු දෙනවා තියෙන්නේ. මොන තැනක තියෙනවා? අපි මෙතන ගත්තාම මාස්ටර් යන්තම් ටිකක් හරි තියෙනවා. හමක් තියෙනවා. ඊට හරි නාටත්වය ගන්න තියෙනවා. ඉතින් තමයි යට කටු තියෙන්නේ. ආ කොයි පාටද? සුදු පාටට වෙනවා. නැත්තම් කහ පාට නිකන් වර්ණය වගේ ගන්න. හ්ම්. කීයක් තියනද ඇට? කීයද? පිටිය ඈ අයගෙන් අහලා දෙන්නේ තමන් ගාතේ කට ගන්න. මගේ අර මගේ අර කන්නේ. 200 දෙකක් දෙවියා දැන් මතක නැහැ. තියෙන තමන් ගා තියෙන මතක නැහැ. අනුන්ගේ මතක තියෙනවා. ඔබේ තමන් ගැන මොකක් මතක තියාගන්න වෙන්නේ? මොකද දිව ජීවත් වෙලා. තමන් ගා තියෙන ඒවාත් දන්නේ නැහැ අනුන්ගේ ඔය වෙයි. අනිත් ඒවා ඔක්කොම දන්නා ලෝකේ තියෙන ඔක්කොම. තමන් ගා තියෙන අරකට 206යි. 206ක් තියෙනවා. හරිද? දෙනත් ඇඩේ මුළු රවුම් ඇඩේට දිග ඒවා මේ බෙල්ලේ පුරුක් විදියට දිගට රවුම්කට කොයි විදියට අරකට නැද? හ්ම්. ඒතර ඒකෙත් ගද තේ ගඳයකට තමයි අපි යක් කිව්වත් පුල්ටු ගඳේට ආ පිච්චෙන වෙලාවට එහෙම අටකඩු පිච්චුනොත් එහෙම පුල්ටු ගඳ තේ. හරිද? හ්ම්. ඒකත් හරි. ඒක ගලවන්න වෙන් කරන්න පුළුවන් නෑ. හරිද? ඔව්. පුළුවන්. ඒක මේ කොටසක් කියන්නේ. ඒ කොටස වෙන් කළා ගන්න පුළුවන් අටකඩු. වෙනම ගත්තේ. හ්ම්. ඊළඟට කියනවා ඇට මිදුළු කියලා જાතියක්. හ්ම්. ඔය තියෙන්නේ. ඒකට සම්බන්ධ. ඒකට මදි කියන්නේ? 60 ඇතුළේ 60 ඇතුළේ සම්පාදනය තැන්වල කොහෙද සම්මාන තැන් වලට මිදුනේ කාල්ලේට් නේ ඔකේ බෝන් මැරෝ කියලා තියෙන්නේ 60 මිදුලේ 60 ඇතුළේ තියෙන්නේ 60 කටු ගත්තාම මේ තද තිබුණාට ඒක ඇතුළේ 60 මේ කෝටු ඔක්කු හරයක් යන පැපල් බට වගේ බටයක් වගේ තමයි මේ 60 කට හැමදාම බටයක් වගේ තියෙන්නේ ඒක ඇතුළේ තියෙනවා ඒ වගේ තමයි 60 මිදුලු කියන්නේ කොයි පාටද ලේ තියෙනකොට අතපාට වෙනවා නිත එක කපාටු නිකන් අතපාට වගේ වර්ණයක් ගන්න. කොයි වගේද හැඩේ? සේවල වගේ. ඒක දැන් මස් වගේ මෙහෙම ඝනකමට අහු වෙන්නේ නැහැ. හැබැයි මහු වෙනවා මස් වගේ තියෙන්නේ මොකද ඒ වට මස් වගේ ඝනකම නැහැ ඊට වඩා නිකන් ජෙලි එක වගේ. මෙලෙක් එක උරුබලඳ වගේ මෙලෙක් බවක්. ගඳ එතකොට ඒවත් එලි ගතයි. දැන් ඒතර ඒව මොකටද තියෙන්නේ? දැන් කොහොමද දන්නේ ඒවා තියෙනවා කියලා? ලේ නිෂ්පාදනය. අන්න ඒවා දැනගන්න වෙනවා. ඒතකොට එහෙම දන්නේ නැත්නම් Tamanට හිතා ගන්න බෑ. මොකද Taman දැකලා නැහැනේ කාගවත්. අනුන්ගේ ඒවා දැක්කම Tamanගේ තියෙනවා කියලා හිතා ගන්න ක්‍රමයක් නෑ. ඒතර ඒක තමයි මේ ඥානයක් බුදුහාමර කියන විදර්ශනා ඥානක වේලයි Tamanට ඥානයක් දෙනවා. ආ ඒවා තියෙන්නම්. ඇයි ඒවා මොකටද? ලේ හදන්නේ. අනේ ලේ තියෙනවා නම් ලේ හැදෙන්නේ ඒවා හින්දා. මොකද හැම වෙලෙම මේ අපි දන්නේ නැති වුණාට හැම මොහොතකදීම ලේ යම් ප්‍රමාණයක් විනාශ වෙනවා ශරීරේ. හරිද? තමන් නිදාගෙන හිටියද වෙනද වෙනවා. ඒ විනාශ වෙනකොට අලුතෙන් හදනවා ඇට මිදුළු වල. හරිද? ඇට මිදුළු කියන්නේ අන්ගෙම මේ ශරීරයේ තියෙන ලේ නිෂ්පාදනය කරන්න. හරිද? එදෙනානේ වම් හතරක් වෙනවා ඒතකොට. මස්, නහර, ඇට, ඇට මිදුළු. දැන් මේ හතරෙන් එකටවත් පණ දෙනවද? දැන් මේ හතරේ කෝකද හොඳ එක? කකනේ? නේද? තියාගෙන. අට හැදෙන්න කියලා අරව කනවා, මේව කනවා. අට හැදෙන්න හැදෙන්න කියලා අර දෙන්න කියලා මේව දෙන්න කියලා. ඔය ලකයිනේ. ඔය නේද? ඔය නියම ඇට වලට මේව කෑම හොඳයිලු. මම මත් හැදෙන්න මේව හොඳයිලු. ලේ හැදෙන්න මේව හොඳයි කියලා එක එක જાති දෙන්නේ. හොඳ නැත්නම් මොකටද දෙන්නේ? ඈ? මොකටද දෙන්නේ? හොඳයි කියලා තමයි ඔක්කොම කරන්නේ. දැන් ඉතින් අහන්නට හොඳ නෑ කියලා. නේ? හරිද? හ්ම්. ඊළඟට ඊළඟට කොහෙද ගියේ අපි? ඔලු කට්ට ඇතුලේ. ඔලු කට්ට ඇතුලේ යනවා ඊළඟට පපුවේ. හරිද? හ්ම්. දැන් ඔන්න පිටින් පහක් තිබ්බා. හැමට යටින් හතරයි ඊළඟට ඔලුව ඇතුලේ. මොනවද තිබ්බේ? මොලේ. මොලේ ගාට මොලේ ලොදේ කියලා පාවිච්චි කරනවා හේතුව ඔගේ ඒකේන ආකාරයෙන් මස් ගොඩකුත් තියෙනවා ඊළඟට ඒකේ දියරයක් තියෙනවා ඒ වගේම කියනවා මස්තිෂ්කය මස්තිෂ්කතරලේ අනුමස්තිෂ්කය වම් නම් ගොඩාක් ඔක බෙද බෙදා කියනවා ඒනට ඔඩි ඔක්කොට මුළු කට ඇතුලේ තියෙන පොඩි අඩු වෙනවා මොළ ලොඳය කියලා. හ්ම් කොයි පාටද? කහ පාටක් ලේ නැතිනම් කහ ලේ නැතිනම් අලු පාටලු නිකන් කහ පාටක් සුදු පාට වගේ වර්ණයක් ගන්න. හැඩේ? මම හැඩේ දෙන්නේ විදියට. ගොඩියක් ගුලියක් ගුලියක් වගේ දෙනවා. ගුලියක් වගේ දෙපට බෝලයක් වගේ සම්පූර්ණ නෑ වල. කොහෙන්ද තියෙන්නේ දැන් මොලේ? නාලේ උඩ පිටපතට වෙන්න. ඔව්. ස්පෙක්ට්‍රම් මුනේ පැත්තට ඉස්සරහ නෑ පිටපතට වෙන්නමයි මොලේ. හරි ගෝ වගේ දෙයක් නැතාව මල් ගෝවා දෙන්නේ. හ්ම්. හරිද? ආන් වගේ ස්වභාවයක් ගන්නවා මේ මොලේ කියන එක. හරි. එතකොට ඒකෙත් ගඳ එනවා. පිළිගඳයි මාස් වලින් අදිට ගන්න නිසා. මොකක්ද දෙකෙන් කරන වැඩේ? වැඩි තියෙනද මොලේ නේද ඈ හිතනවා ඔය හිතන්නත් උදව් කරන මොලේ හිතන්න මොලේට බෑ හිතන්න පස්සේ ක්‍රියා දෙනවා කියලා මම කියවනේ මොලේට හිතන්න පාලනය කරන්න ක්‍රියාකාරීත්වය කියන්නේ කය පාලනය කිරීමේ ක්‍රියාකාරීත්වය මතක් කිරීමේ ක්‍රියාකාරීත්වය ආදී වැඩ ගොඩක් කරනවා මොලේ හරි හරිද දන්නවා ඊළඟට එනවා පපුවට පපුවේ මොනවද තියෙන්නේ හෘද වස්තුව පේන හදවත. කොයි වගේද හදවත? හැඩේ. හැඩේ. ඔව් තමයි මෙලිම මේ ප්‍රමාණයක් කියලා කියනවා. ඒ වගේමයි හැඩේ ගත්තම ටිකක් යටින් උන්චි වෙන අඹක ටිකක් වගේ ටිකක් පොඩි ලොකු වෙනවා. පාටි. මේ නැත්තම් කළු පාට. ලේ නැත්තම් රතු පාටලු කා පාට වගේ වර්ණ රතු පාට වර්ණයක් ගන්නවා නිලේ තියෙනකොට රතු පාට වෙනවා. ඒකෙන් කරන වැඩේ ක්‍රියාකාරීත්වයේ මේ ගමන් කරනවා පොප්ප කරනවා. ඒ ස්වභාවය බැලිමක් වගේ ඒක ඇකිලෙනකොට ලේ ටික පිට වෙලා ආයෙ දිගනකොට ඒ එකතු වෙනවා. අනාහාර ටික ඔක්කොම ඉතින් තමයි සම්බන්ධ. හරි. හරි වස්තු. පියක් තියනවද? හ්ම්. කයි බතන් තියන්නේ? අපේ වම් පැත්තේ ටිකක් බලන්න. හරි. ඊළඟට පෙන හලු පෙනේවා පපුවේ දෙනවා. පපුවේ දෙන එකත් පෙන හලු. කීයක් තියනවද ඒවා? දෙකයි. දෙකයි. කොයි පාටද? ලේ නැත්තම් දුරු පාට වෙනවා. ලේ තියෙනකොට උඩ ආයෙත් රෝස පාට වගේ. කොයි වගේද වෙනහල් හැඩේ? හැඩේ. මල් දෙකක් වගේ කරලා සමනල තටු දෙක වගේ සමනලක තටු දෙක වගේ එම ත්‍රිකෝණාකාරයට හැදිලා තියෙන එකක්. ඒ සම්පූර්ණයෙන් මේ පවුක පිළිලා තියෙන්නේ වෙනහල් වලින්. එතකොට ඒකේ ගඳ පිළිගන්න. ඒකත් මාසොලිට විදිහට පිළිගන්න තියෙන්න ඕනේ. හ්ම්. නැත්තම් ක්ලියර්. ඈ පණ නැත්තම් පණ නැහැ. පණ කොහොමනේ ඒකටයි. ඒ ක්‍රියාකාරීද? ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවක් තිබුණාට පණ නැහැ. දැන් ගඟක් පහළට ගලනවා. ගඟ පහළට ගලනවා කියන්නේ ක්‍රියාවක් එකේ තියෙනවා. හරිද? ක්‍රියාව තිබ්බට එතන පණ කෙලි ගන්නෑ. මේක පිම්බෙනවා කියලා කියලා ක්‍රියාවක් තිබෙනවා. හරි? ඉතින් ක්‍රියාවක් තියෙනවා. ඒකෙන් මොකක්ද වෙන්නේ? ලේ ලේ පිළිදු වෙනවා. තමන්ගේ හුස්ම අරගන්නවා කියන වැඩියේදී පෙනහළු වලින් ලේ වලට දෙන පිරිසිදු වාතය එකතු කර ගන්නවා ලේ වල තියෙන අපිරිසිදු වාතය අයින් කරලා දානවා හරිද පෙනහළු වලින් කරන වැඩි <clears throat> හරි එතකොට එකත් හරියට උඩ මම ඒකක් දන්නවා එතකොට දැන් ওই දෙකෙන් එකකට පණ දිනවද හෘද වස්තුට පෙනහළටවත් නෑ මේකෙන් වටිනේවා හොඳේවා සුවදේවා දිනවද සුවදයි දේවා හෘද වස්තුවේ මගේ ආදවත කියලා කියන්නේ හොඳට තුන් නයිද කියලා ඇහුවේ? නෑ. තුන් නයිද කියලා බැලුවද පිළිගන්න. ගාවලා බැලුවත් ඉතින් තේරෙයි ගඳ ගන්න එකක් පිළිගන්නේ යුක්ත ස්වභාවයක් තමයි ඕක. හරි. ඒක දැන් මතකයිද? කියන බලන්න පිටේ ඉඳලා දැන් කොච්චර ගොඩක් කිය තිබද? කියලාද කියලා දුන්න කොට ටික. පිටින් පහයි. මෙන් හතරයි. පොළොවේ එකයි. පොළොවේ එකයි. සෝපේ පොළොවේ දෙකයි. කියන බලන්න නම් ටිකත් එක. Bidding the bar. ආන. ඊළඟට අපිට යටින් තිබිච්ච අතර ඊළඟට මුල ලොඳේ. අපුවේ හදවත සෙනහ වෙනහලු. තාපිය තියනවද? 20ක් වැඩේ සහ 20ක් 20ක් නෑ බඩේ 10යි බඩේ 10යි 10යි 10යි වර්ග 10යි හරි එතන ඒකත් අපි අන්තිම වෙන වැඩි මතක තියාගන්න එහෙනම් අපි බුදු පූජාව තියලා දවල්ලා හරි ඊට පස්සේ දුරු ටික අඳුර ගමු එතකොට ওই ටික අපි කොහොම අඳුරගෙන අපිට කල යුතු වැඩක් තියෙනවා ඒක අපි දැනගන්න ඕනේ කල යුතු දේ කියා දෙන්න විතරයි අපිට පුළුවන් මේ විදර්ශනා ඥාන ඇති කරවන්න බෑ විදර්ශනා කිරීම සඳහා අවශ්‍ය මූලික ඥාණය අපිට දෙන්න පුළුවන්. ඒක භාවිතයෙන් තමයි තමන්ට අවබෝධය ඇති වෙන්නේ විදර්ශනා ඥාක්ෂප්තිය පහළ වෙන්නේ. හරිද? හරි. ඒකට ඊළඟට යමු දාලා හරි. ඊට පස්සේ ඒක හඳුනා ගන්නට